නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තේන චපන මේ ගිය භික්ඛුනෝ ීමේ සුපංච සුදම්මේ සුපතිත්ථාය චත්තාරෝ ධම්මා උත්තරින් භාවේ තබ්බා අසුභා භාවේ තබ්බා රාගස්ස පහනායාත් <coughs> ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ ප්‍රධාන පාසක මහතුරු ඉදිරියෙන් තියාගෙන හැම ප්‍රාස්පෙන්ද දවසේම ධර්ම දේශනා පැවැත්වීමේ චාරිත්‍රාක් තියෙනවා. අපිට අදත් ඒ වගේ බ්‍රහස්පතින්ද දවසක් උදා වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන අපි මේ ධර්ම දේශනාවල් දේශනා මාලාවක් විදිහට පැවැත්වීමයි චාරිත්‍රාක් වශයෙන් කරගෙන යන්නේ. බොහෝ විට එකම පිළිසම වගේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන නිසා ඉතින් අපි මේ සඳහා ඒ පසුගිය ගමන් වාරයටත් ඉස්සලා පටන් අරගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකාය කියන පොතේ සඳහන් වෙන උදාන පාළියේ සංග්‍රහ වෙලා තියෙන මේ ගිය සූත්‍රයයි. ඒක ඇත්තටම කීප පැත්තකින් අංග සම්පූර්ණ සූත්‍රයක්, පිරිච්ච සූත්‍රයක් විශේෂයෙන්ම යෝග ජීවිතයක් ගත කරන කෙනෙකුට අවශ්‍ය උපදේශ අතින් බලනකොට. මේ සූත්‍රයේ මේ වෙනකොට අපි දේශනාවාර 40ක් ගෙවන් කරලා තියෙනවා. අද අපි මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ 41 වෙනි දේශනාවටයි. ඉතින් මේ වෙනකොට ඒ දේශනාවට ශ්‍රීමකත් පාළියට හේතු වෙච්ච නිදාන කතාව අපි විවිධාකාරයෙන් තේරුම් අරගෙන තිනවා. ඒක ගෙවම් කරලා එවැනි ප්‍රස්තුතයක් වෙච්චාම එවැනි දේවල් මත්තට නොවීම පිණිස ਸਰවඥාන්සේ දෙන උපදේශ පහක් තමයි මේ තාකල් අපි සාකච්ඡා කරේ. යම් කිසි කෙනෙකුට භාවනා කරගෙන යනකොට කම්මැලිකමක්, එපාකමක්, නීරස භාවයක් නැත්නම් විතර්ක අධික භාවයක් වෙලා ඒ තන දමල ගහලා යන්න හිතෙන එක ඒක ස්වභාවයි. ඒක වෙනවා එහෙම. ඉතින් එහෙම වෙන්න හේතුව මෙන්න මේ කරුණු පහෙන් අනුග්‍රහ කරලා නැතිකම. එක විදිහකට බලනකොට අර අංගුත්තර නිකාය පංචක නිපාතේ සඳහන් වෙලා තියෙන අනුග්‍රහිත සූත්‍රයේ කරුණු පහ වගේ තමයි මේ කරුණු පහත්. හැබැයි මේක වෙන පැත්තකින් ඒ වැඩේම කෘත්‍ය ඉෂ්ට කරනවා. මෙතනදී විශේෂයෙන් මේ අපි කතා කරන මේගිය සූත්‍රයේදී සරුවචනාංශේ මේ වාගේ දේවල් වලට හේතු බූත වෙන්නේ වෙන විදිහට කියනවා මේ වගේ දේවල් වෙලා ඒක ආයෙ පිළියම් කරන්නේ ඒක හේතු වල සනීප වෙන්නේ ඒ වාගේ මත්තර නොවීම පිණිස කටයුතු කිරීමේදී මේ කරුණු පහෙන් ඉස්සෙල්ලාම සඳහන් කරලා තියෙන්නේ කල්යාණ මිත්‍රස්ස මේ කිය බික්කුණෝ පාටිකංකං කල්යාණ මිත්‍රස්ස කල්යාණ සම්පවංකංස මහණෙනි නැත්නම් මේ ගිය යම් කිසි භික්ෂුවක් මේ විදිහට යෝග ජීවිතයක් ගත කරන්න යනවා නම් ගත කිරීමේදී මේ වගේ උස් පහත්කම් හැලහැප්පිලි নানা ප්‍රවිධියට මතුවෙනවා ඒක ඉතින් ලෝකයේ තියෙන විෂම භාවය ඒක සඳහා පිළියම අනුග්‍රහය අපිට තියෙන අවහරණ තමයි කල්යාණ මිත්‍රස්සේත. කල්යාණ මිත්‍යා තමයි ඒකට ඇති පිළියම. කල්යාණ සම්පවංකස්සේ කල්යාණ මිත්‍යා දිහාවට නැමී ගත කිරීම කල්යාණ මිත්‍යෙක් ඇසුරු කිරීම තමයි පළවෙනි කාරණාව. ඊට පස්සේ මේ කාරණාව මතින් මේ කල්යාණ මිත්‍යෙක් ඇසුරු කරනකොට මේ කල්යාණ මිත්‍යා ගත කරන්නේ විෂම ලෝකයේ පුදුම විෂම ලෝකයක සමහිත පැවැත්වීමක් වශයෙන්. අන්නේ පවත්තනකොට ඒ කල්යාණ මිත්‍රයා යම් ආකාරයකට ඒ දුස්සීල ලෝකයේ විසමාචාර ලෝකයේ සමාචාර ගති සිල්වත් ගති ශික්ෂා ගති ඇති කරගන්නේ කවුරු කියලා දීපු ක්‍රම වලට නෙමෙයි මූල ධර්මයන් දන්නවා ඒ ඒ වෙලාවේ තනවා වඩා ගන්න ක්‍රමයකින්. ඒ වගේ ඒ ක්‍රමය කල්යාණ මිත්‍ර ඇසුරු කිරීමෙන් ඒ ගන්න උපක්‍රම තේරුම් අර ගැනීමෙන් පමණයි ඒ අසුරු කරන්නා වූ අනුගමනය කරන්නා වූ කෙනාට තමන්ගේ සීලයක් ගැන හිතා ගන්න පුළුවන්. ඒ නිසා කල්යාණ මිත්‍ර අසුර තුලින් කල්යාණ මිත්‍ර අසුර ඇති කරාට පස්සේ අපි බලන්නේ මේ කල්යාණ මිත්‍යා ගන්න උපක්‍රම ක්‍රම සහ විදි යෝග සරුවචනාත ඉදිරිපත් කරලා තියෙන සරුවචන් වහන්සේම නම් කල්යාණ මිත්‍යා දෙකම තියෙනවා එතන. එහෙම නැත්නම් අපිට පොතපතින් ඉගෙන ගන්න වෙනවා. සීලය කියන්නේ මොකද්ද? ඊට පස්සේ කල්යාණ මිත්‍රය සඳහා ගන්න උපක්‍රම තේරුම් ගැනීමෙන් Tamanට සිල්වන්තව ඉන්න පුළුවන් කියන එක. Tamanට ශිෂ්ට සම්පන්න වෙන්න පුළුවන්, Tamanට සීතල වෙන්න පුළුවන්, Tamanට හික්මෙන්න පුළුවන් කියන අදහස ගන්න. ඒ වගේම කරන කතාවල් බලනකොට ලෝකයේ හැම වෙලාවට අර කියන විදිය වාදයට පරුස වචන වලට එහෙම නැත්නම් කේලම් බස් වලට බොරුවට නිතරම ඇදිලා තියෙනවා. ඉතින් එහෙම දෙතිස් කතා වලින් වැළකීලා ඒ අප්පිච්ච කතා ආදී දස කතා වස්තු වලින් තමන්ගේ ජීවිතය විශේෂම කියනවා කාය කර්ම විතරක් නෙවෙයි වචී කර්ම පවා මේ ආධ්‍යාත්ම ජීවිතයට ගත වෙන්න ඒ කල්යාණ මිත්‍ය ඇසුරෙන්වත් පුළුවන් එහෙම තියේදී ළඟ හෝ දුරදී තමන් ඒක වග බලා ගන්න ඕනේ. ඉතින් ඒකෙදී 32ක් කතා තියෙනවා. තිරසං කතා 10ක් කතා තියෙනවා. කළ යුතු කතා. ඉතින් හුඟ දෙනේ කර වැඩි ඡන්දෙට තමයි යන්නේ. 32කට තමයි දුවන්නේ. 10ට එනවා බොහොම අඩුයි ආපුවාම ඒක මහා කම්මැලි ගතියක් තියෙනවා. ඒක නිසා ඒ වගේ අප්පිච්ච කතාවට එදින අඩුවේක යෝගාවචරය දැනගෙන තමන්ට විශාල ජීවිතයේ උච්චාවච භාව සැලීම ඇති නොවෙන්න නම් පුළුවන් තරම් මේ මේ දස කතා වස්තුල පවත් ගන්න ඕනේ. තුන්වෙනි එක තමයි දස කතා වස්තුල පැවැත්වීම තමයි තුන්වෙනි එක හතරවෙනි කාරණාව තමයි මේ ඒකේනා වීර්යවන්ත වෙන්න ඕන. මේ කතාවල් ඒ කියන්නේ මේ කල්යාණ මිත්‍ර ළඟ ඇසුරු කිරීම මේ විදිහට සීලයක පිළිහිටලා දවසින් දවස අධි සීලයක් පාටපත් කිරීම ඒ වගේම ඒ හිත දොඩමළු වෙන දෙතිස් කතාවල් අහුම්කන් දීම හෝ පත්තුත්‍ර දීම හෝ කිරීම වෙනුවට දස කතා වස්තු වල යෙදීමට සෑහෙන වීර්යයක් අවශ්‍යයි. ඒ වීර්යය මොකද අනායාසයෙන්ම හිත අවිචාරවත් නිසා. අනායාසයෙන්ම හිත දුස්සීල පැත්තට ඇදෙන නිසා අනාචාරයෙන්ම මේ අනායාසයෙන්ම හිත අර දෙතිස් කතාවල් වල රසයක් පලන නිසා. ඉතින් ඒ නිසා වීරියක් අවශ්‍ය කරනවා ගඟ දිග ඉහළට පිනන. ගඟට යන දිග පහළට නෙවෙයි. ඒ වගේම මේ උපදින තාක් ධර්ම ඇති වෙන තාක් ධර්ම නැති වෙන බව. එහෙම නැත්නම් මේ ඇති වෙන මතින් සැලෙනවා වෙනුවට ඉවසලා ඒකේ නැති වෙන පැත්ත බලන්න ගියත්, Nirodhe පැත්ත බලන්න ගියොත්, ඇතිවීම නැතිවීම දෙකම සමසේ බලන්න ගියොත් ඒක අවශ්‍යයි යෝග ජීවිතයක් දිකට පාත්තා. ඇති වෙනකොටම කලබල වුණොත් මැදදී කලබල වුණොත් ඒක ඉතින් පෘ탁 යන ගතිය. නමුත් අවසාන මොහොත එහෙම නැත්නම් ඒකේ ගෙවා යන වේලාව Nirodhaය වය අභාවය දැකගන්න ඉවසන සුළු ගතියක්. ඒකට කියනවා උදයබ්බේ පඤ්ඤා කියලා. ඇති වෙන තියෙන දෙක ප්‍රාර්ථන ප්‍රඥාව අවශ්‍යයි. ඒ ප්‍රඥාව ඇති කිරීම තුළින් පස්වෙනි කාරණා සම්පූර්ණ වීමෙන් කෙනෙකුට ඒ ලෝකේ උච්චාවච භාව ලෝකේ විෂම් භාවතියේදී සමහිතක් පවත්තන් මැද මාවතක් තෝරගන්න නොසලෙන හිතක් ඇති කරන්න ප්‍රතික්‍රියා නොකරන නම් අවිරුද්ධ ප්‍රතිපදාවක් ගෙන යන පුරුදු ඒක විස්තර කරපු සරුවචන් වහන්සේ මතක් කරනවා මේ කරුණු පහම හතරකට අඩු කරන්න පුළුවන් කල්යාණ මිත්‍ය ඇසුරේ ඉන්නා පමණි. කල්යාණ මිත්‍ය ඇසුර පළවෙනි කාරණා. ඒක නිතරම ලබා දෙනවා නම් ඒ සිල්වන්ත වෙන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේම දස කතා වස්තු ඇහෙන්න සලස්සනවා කල්යාණ මිත්‍රයෝ. එතකොට Taman දෙතිස් කතා වලට ගියත් ඉතින් මට වෙන කරන්න දෙයක් නැහැ ඔච්චරමයි තියෙන්නේ කියන්න වෙන්නේ දස කතා වස්තු ඇහෙන්න සලස්සන වෙලාවේදී මමමයි ඒව ප්‍රතික්ෂේප කරේ. මමමයි මේ දෙතිස් කතා වලට ගියේ කියලා Tamanට හොඳට හරි නරක හරි වැරදි දෙක පෙන්වා දෙන්න පුළුවන්. ඒ දස කතා වස්තු වලට ඇදලා ගන්න එක අවස්ථා සලසලා දෙන එක ඒ කල්යාණ මිත්‍ර සංසදයක සිදු වෙන බල. ඒ වාගේම වීරියවන්ත කරන එක. නිතරම වැටෙනවා. නිතරම මොනවා හරි අපි කතා කරන්න ගියොත් වැරදිච්ච පෙරදිච්ච දේවල් තමයි කතා කරන්නේ. කල්යාණ මිත්‍යාංගේ නැත්තම් කල්යාණ ධර්මයේ ස්වභාවය තමයි විරියවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස කියලා මේ ධර්ම මාර්ගය වීරියවන්තයාටයි. ඒකෙන් අදහස් කරන්නේ ඒ වීරියවන්තර කවදාකවත් නරකක් පරදින දෙයක් වෙන්නේ නැහැ කියලා. වෙන්න වෙන්න වෙන්න වෙන්න හැම වෙලාවෙදීම හොඳ පැත්ත බලලා ඊගාවට නැගිටින්න තියෙන පැත්ත බලලා වීර්යවන්ත වෙන්නත් කල්යාණ මිත්‍ර ආශ්‍රේදී පිටතන් වලට වැඩිය ලේසි. ඒ වගේම යමක් ඇති වෙනවා වගේම නැති වෙන තැන. හොඳත් ඇති වෙන තාක් නැති වෙනවා. නරකක් ඇති වෙන තාක් නැති වෙනවා. ඒක නිසා ඒක දරා ගන්න බැරි නම් අපි පිහිට ඉල්ලනවා. පිහිට ඉල්ලුවාට කවදා හෝ මේ ධර්මතාවය අපිට දිරවන්නේ ඇති වෙන දේ නැති වෙන තාක්කයි. හොඳ හෝ නරක අපිට ඉවසා දරා සිටීමේ ශක්තිය තිබුණොත් තමයි. ඉතින් මේ බැරි අතරකාරී තමයි අපි ඒ අපිට ධර්මයේ විනයේ කල්යාමේ සිව්පස දායකයන්ගේ උදව් ආධාර ඉල්ලන්නේ. නමුත් යම් දවසක උදේවායේ දෙකම උදයබ්බේ ඥානය දකින්න පුළුවන් වුණා නම් ඒකට ජීවත් වෙන සංඥාව තමයි ජීවත් වෙන පහන් ටබක් වාගේ තමයි කල්යාණ මිත්‍යා. කල්යාණ මිත්‍යා අවස්ථාවල් ඒ ශිෂ්‍යයා අකමැති වුණත් ඇති කරලා දෙනවා. ඔබම ඇති කරගත්තා නම් ඔබම නැති කරගන්න කියලා. ඔය ඇති වෙන ධර්මතාවයටම නැති වෙන්න දෙන්න. හතරමැදි වැඩි ඇඟිලි නොගැසීම් කරමින් කියලා හරියට කිරෙන් වරණ දරුවෙක් කෙරෙහි අම්මා ක්‍රියාත්මක කරනවා. අම්මා දන්නවා මේ තනෙත් කිරි තියෙනවා. දරුවා කැමැති මේ තනේ කිරි බිබි ඉන්න. නමුත් ඒක හරියන්නේ. ඒ දරුවා කවදා හරි අයිය දේවල් වලට මේ පුරුදු වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඉස්සරහට හොයාගෙන කණ්ඩත් ඕනේ. ඉතින් එහෙමනම් උකුලේ තියාන කිරි දිදී ඉන්නවයි කියලා කියන්නේ දරුවට කරන අනුකම්පාවක් නෙවෙයි. බැරි වෙලාවදී ඒක කරලා ඒ කන ආහාර වලට පුරුදු වෙට කොටම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් දක්ෂමවක් වගේ හුදු ආදරේ පමණක් නෙවෙයි ප්‍රඥාවන්තමක් වගේ දරුවට වපුරුදු කරන්න ඕනේ. ඒ වගේ කල්යාණ මිත්‍රයන් ඇසුරේ ඉඳ ගියාම ඒ වගේ දැඩි වීම ඒ කියන්නේ විවෘත වීම දැඩි ප්‍රතිශක්තියින් ඇති කරන වැඩ සිද්ධ වෙනවා. ආනෙව වෙනකොට ඒ උදේවය දෙකගෙන මේ ඉදිරියට යන්න ගියොත් මේක දිනුවක් ඇති වෙනවා. ඉතින් සරුවචනාංශයේ ඒකදී හැම වෙලාවෙදී මේ සූත්‍රයේ පළවෙනි කොටස සමාලෝචනය කරමින් මේ සිල්වන්ත භාවය දෙතිස් කතාවෙන්ගෙන් තොරව ගත කරන ගතිය, වීර්යවන්ත භාවයට ප්‍රඥාවන්ත භාවය තමයි කල්යාණ මිත්‍ය අසුර කියන්නේ. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍ය අසුර ලැබුණා නම් මේවා ඉබේ ලැබෙනවා. නොලැබුණා නම් ඒකට කල්යාණ මිත්‍ය අසුරක් කියන්න බෑ. ඒ වගේම තමයි තමන්ගේ කුකහ ගන්න දන්නේ නැත්නම් කල්යාණ මිත්‍ය අසුර හිටියත් හරියන්නේ නැහැ. ඒ කියන්නේ සරුවචනාංශය අසුර කරමිනුත් මේගේ ස්වාමීන් වහන්සේට හිතුණා යන්නේ. ඒක ඉතින් ඒ මේ අපිට කියයක සරුවචනාංශ මේකට පාරමිතා පුරල නැහැ කියලා. ඒ මේ ගිය ස්වාමීන් වහන්සේ මොකද්ද අඩුපාඩුවක් තුණා කර්ම ශක්තියක් තිබුණා. එහෙම නැත්නම් ඒ වෙන්ට සිද්ධි තිද්ද සිද්ධ වෙන්ට තියෙන දේ තිබුණා. ඊට පස්සේ සරුවචනාංශ මේ කිය ආමතුරණ කියන්නේ ඔහොම තමයි මේ ගිය ස්වභාවේ. ඔහොම යනකොට යන්න යන්න වෙන්නේ තමන් තමන්ගේ පෞරුෂත්වය පාවා දෙන එකයි. තමන් මේ අනුගෙන් උදව් විලන උදව් ලැබුණා කියලා කනගාටුයි. උදව් ඉල්ලන්න ඕනේ අපි එච්චර ශක්තිමත් උපදින් නැති නිසා. නමුත් ප්‍රශ්න ප්‍රශ්න මතුවෙනකොට එන්නේ එන්නේ එන්නේ බලන්න ඕනේ. ඒ Tamanට මේක දරා කියා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා. ඒ නිසා වට වර එක මෙතනදී නෙවෙයි, කල්යාණ මිත්‍ර ගුණ සඳහන් කරනකොට සරුවචන සඳහන් කරලා තියෙනවා. දුද්දදන් දදාති දුක්කරං කරෝති දුක්ඛමං කමති. කියන්නේ කල්යාණ මිත්‍රයා අම්මට තාත්තට ගුරුවරයෙකුට දෙන්න බැරි මොකද්දෝ පාඩමක් උකරන. සිව්පස දායකයෙකුට දෙන්න බැරි මොනවාදෝ ප්‍රත්‍යක් දෙනවා. ඒ ප්‍රත්‍ය දෙන්නේ ශිෂ්‍යයත් අකමැතිතාවයට. කල්‍යාණ මිත්‍යත් කැමැත්තේ නෙවෙයි කරන්නේ. නමුත් ඒ දැඩි කිරීම නැතුව මිනිහෙක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ දුද්දදන් දදාති. Taman දෙන දෙයට වැඩිය කල්‍යාණ මිත්‍යාගෙන් Tamanට ලැබෙන දේ වෙන කිසිම කෙනෙකුට කරන්න බැරිය. ඒ මොකද හේතුව මේ දෙන්නම උත්සාහ කරන්නේ ගඟ දිගේ ඉහළට පීනන්නයි. ඉතින් මේ දෙන උපදේශ තිත්තරහයි සමහර වෙලාවට. අමීරි තමන්ගේ කුරුච්චියට ගැලපෙන්නේත් නැහැ, පෞරුෂත්වයට ගැලපෙන්නේත් නැහැ. නමුත් වෙන දෙයක් නැත්තම් මොකද කරන්නේ? ඉතින් ඒකට දුක් දදන් දදාලි. දුක්කරං කරෝති. කල්යාණ මිත්‍යා ධ්‍යාවට අතින් පයින් හිතින් සමහරට ද්වේෂ කරනවා, ගහපා දෙනවා, ගැටෙනවා. ඒක ස්වභාවයි. නියම හැදෙන ශිෂ්‍යයෙක්ගේ ස්වභාවය තමයි ඒ ගණුදෙනු ටික කරනවා කල්යාණ මිත්‍යා. ඒකට උංගෝ කෙලාවට කල්යාණ මිත්‍යාට සමාහලාට හිතෙනවා. කල්යාණ මිත්‍ර හොඳට පුහුණු වෙලා නැත්නම් ඇයි මට මෙහෙම කරන්නේ කියලා. එහෙම හිතුනොත් කල්යාණ මිත්‍රට නැවත වැහැරිලා ඒ ශිෂ්‍යයාට උදව් කරගන්න බැරුව නමුත් අන්නේ මේ අමිහිරියාව බුලත් ටිකක් කනකොට අර ඉස්ලාමින පැංගිරි ටික වගේ. නෙල්ලි ගෙඩියක් හපනකොට ඉස්ලාමින තිත්ත රස වගේ කල්යාණ මිත්‍ර මේක කාලා කාලා කාලා කාලා කවුරු මට සලකුවත් කවුරු මට නොසලකුවත් මම කරන්න තියෙන ටික මම කරනවා. කියලා දුක් කරං කරෝති. වෙන ලෝකේ හැම තැනකම යමක් කරන්නේ ප්‍රතිලාභයක් බලාපොරොත්තු. ප්‍රතිලාභ වැඩි වෙන පැත්තට වැඩියෙන් කරනවා අඩු පැත්තට අඩු වෙනවා. කල්යාණ මිත්‍යාගේ පමනක් එහෙම ප්‍රතිලාභයක් නැහැ. මොකද යමක් නැති තැනටයි ශූන්‍යතාවයටයි මේ යොමුව තියෙන්නේ. ඒ නිසා ලැබෙන දේ ගැන නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඊට ඉස්සෙල්ලා Tamanට කල්යාණ මිත්‍යෙක් උදව් කරපු හැටි බලලා ඒ කල්යාණ මිත්‍යා මට උදව් කරුවේ ජාතිය වංශය බලලා නෙවෙයි ආපහු ලැබෙන දෙයක් බල්ලා නෙවෙයි මේ තේරවාද પરම්පරාවේ ස්වභාවය මේකයි. අන්න ඒ වගේ හිතලා කල්යාණ මිත්‍යා මට වෙච්ච උතුම් කල්යාණ මිත්‍යන්ගේ වෙච්ච සේවයට කරන වතක් විදිහට ඊ ගාවට එන අයට පුළුවන් තරම් ප්‍රතිචාරය කෙරෙහි හොඳ නරක කෙරෙහි බැලීමකින් තොරව සමසේ සලකන. ඕක පෙන්වන්න බෑ සමාජයට. සමාජය හිතන්නේ එහෙම නෙවෙයි හොඳ කරන අයට උපස්ථාන කරන්න ඕනේ නරකන්ට අයට දඬුවම් කරන්න. ඒක ඇත්තටම කල්යාණ මිත්‍යාට කරන දඬුවම. කල්යාණ මිත්‍යා උසහා කරන්නේ ඒ Tamanට ලැබිච්ච උදව් දිහා බලලා එතුමන් වහන්සේලා අපට තාරාතිරමක් නොසලකා හොඳ නරක නොසලකා යම් ප්‍රමාණික සුදු ආලෝකයක් පෙන්වගෙන හිටියද ඒ වගේ Tamanටත් ඒක ඉන්න පුළුවන්ද කියලා කල්යාණ මිත්‍යා උත්සාහ කරන නිසා Tamanට හිතුවක්කාර වෙන ශිෂ්‍යයන් කෙරෙහි ඒ වගේම උගාවක් උදව් කරන ශිෂ්‍යයන් කෙරෙහි කල යුත්ත කරන එක දුක්කරං කරෝති කියලා කියනවා. කරන්න බැරි දෙයක්. ලෝකයා යමක් කරන්නට මොටිවේෂන් එකක් ඕනයි කියලා කියනවා. එළවුමක් අවශ්‍යයි. ඒ එළවුම අපි දන්නේ ආමිෂ සුඛයක් තමයි. අපිට යම් කිසි කීර්තියක්, ප්‍රශංසාවක්, ලාභයක්, සත්කාරයක්, මුදලක් මොකක් හරි ලැබෙනවා නම් ඒ පැත්තට කරනවා. ඉතින් ඒක ලෝක ස්වභාවය 99කටත් වැඩි ප්‍රමාණයක් ඒක තමයි කරන්නේ. නමුත් මේ කල්යාණ මිත්‍ර ධර්මතාවයට ආවට පස්සේ අන්නේ පංගු peerුව නැතුව නිකම් පාරායිනේ හදලා තියෙන මේ දිය පොකුණක් වාගේ. ඕනම කෙනෙක් ඇවිල්ලා වීල බලයල්. එහෙම නැත්නම් පායේ දණ්ඩක් වාගේ. ඕනම කෙනෙක් එකට වෙයලා කියලා. එහෙම එන්න පුළුවන් ගතියටි කියනවා දුක්කරං කරෝති කියලා. මොකද ලෝකයාට තේරෙන්නේ මේ කරන නාඩගම් මොකක්ද කියලා. බොන ලිඳක් නම් ඔකට බැම්මක් ගහලා මේ අත ඔක්කොමලා මේකේ වතුර ගන්න එපා. අපේ පවුලට විතරයි කියලා බෝඩ් ගහගෙන රකින්න එපා. එහෙම නෑ හොඳ බොන වතුරක් තමයි පාරයින් අරලා තියෙන්නේ. ඒ වගේම ඒ දණ්ඩ හදලා දෙනු ගොක් වේදම් කළා. අලියත්තු දානෝ තෝරම කෙනෙකුට යන්නරලා තියෙනවා. අනිත් වගේ ඒකේ කල්යාණ මිත්‍යාගේ තියෙන දුක්ඛරං කරෝත් කියන ගතිය තේරුම් ගන්න බෑ ඔය ආර්ථික න්‍යායවල. දේශපාලන න්‍යායවල. එහෙම නැත්නම් මේ සමාජික න්‍යායවල. ගොක් කල්ලාසුනේ තමයි හම්බෙන්නේ. ඒ වගේම දුක්ඛමං කමති. මේ කල්යාණ මිත්‍යායි ඉවසන ඉවසිල්ල මේ සාමාන්‍ය ලෝකයා ඉවසන්නේ ඒක පසු ලැබෙන ලාභයක් බලාපොරොත්තු දේට පාහන්න කරනකොට උගාක් නිඳ අපහසු වෙනවා. මොකද ඡන්දේ දිනුවට පස්සේ මම දන්නව කරන දේ. ඒ වගේම ආර්ථික විශේෂඥයෝ ආර්ථික මේ මේ ව්‍යවසාය කරනතු හරියට වියදම් කරනවා මොකද අපිට හිතා ගන්න බැරි විදිහේ රිසර්ච් and development කර කර පුදුම විදිහට තොරතුරු හොයනවා. හරියට පේන්නේ අපේ අම්මා අප්පාවත් හොයපු නැත්තාලට අපේ ෘචිකත්වය අපේ පහසුව බලනවා වගේ අන්තිමට නිෂ්පාදනයක් හොයලා රොයලටි <coughs> එක කපනකොට සේරම අල්ලනවා. වෙන කෙනෙකුට ඒක කොපි කරන්න දෙන්නෙත් නෑ ඒක තියාගන්නවා. ඒ ඒක දන්න නිසා තමයි යාව ඉතම් කරන්නේ. මේ සමාජ විද්‍යාඥයා කවදාකවත් ඔය තමන්ගේ නිවනටවත් ඒගොල්ලන්ගේ නිවනටවත් නෙවෙයි කටයුතු කරන මේ දුක් විඳින ජනතාවගෙන් ගත හැකි උපරිම ලාභය ගන්න හදන්නේ. සෑහෙන ආත්ම වංචාවක් තියෙන සමාජ ජීවිතේ. හරියට කරනවා නම් ඒකේ නෑ බුදුහාමුදුරුවෝගේ බුදු වෙලා රහතන් වහන්සේලාගේ රහත් වෙලා එහෙම නැතු කරන හැම කෙනෙකුටම මොකක් හරි උම්මලකට රසක් තියෙනවා. ඒ කටගැස්මට තමයි යෝග කරන්නේ. මෙන්න මේ එහෙම කරන කට්ටිය ඉවසීමේ සීමාවක් තියෙනවා ඒ ලාභය ඉවර වෙනකොටම ඉවසීම ඉවරයි. නමුත් මේ කල්යාණ මිත්‍යාගේ වැඩපිළිවෙල සර්වඥාන්සේගේ වැඩපිළිවෙලේ ඒ දුක්ඛමං කමති කිව්වහම ආපහු එහෙම දෙයක් බලාපොරොත්තු නොවෙන නිසා මොන දේ කෙරුවත් ඉවසන ශක්තියක් තියෙනවා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් ඔය ලෞකික උපමාවක් පෙන්වන කතා කරන ඔය අජාසත් කුමාරය ප්‍රතිචාම් බිම්බිසාර රජුරෝ මේට කියලා තියෙනවා ඉපදෙන්න ඉස්සෙල්ලා මෙයා සතුරෙක් කියලා අජාත ශත්‍රු ඉපදෙන්නත් කලින් ශාස්ත්‍ර මේ ශාස්ත්‍රු කියලා කියන්නේ සතුරෙක් නමුත් දරුසෙනේ අතින් වඩලා තියෙනවා එනිසා කිරිමවලිය දාන ගන්නකොට දවසක ඒ දරුවගේ ඇතේ විසප්පු ගෙඩියක් ඇවිල්ලා තියෙනවා ඉතින් අඬනවලු අඬනවලු අඬනවලු කිරිමව්වලුයි මව්වරුයි සේරම උත්සාහ කරනවලු හරියන්නේ නැති රජුරෝ රහල් සභාවක ඇඳවලා මේ ඇමතිවරු එක්ක සාකච්ඡා කරනකොට දරුවා අඬනවා පස්සේ රජුර පොඩ්ඩක් රාජ සභාව නතර කරලා කිරියා මගෙන් ඇහුවලු මොකද කියලා. ඊට පස්සේ කල්ලි මේ විසප්පෝ පුපුරණ්ඩයි කිට්ටු ඒක නිසා දරුවට යථා කරන්න බෑ පුපුරු ගහනවා. මගේ උකුලට ගෙනත් යන්නේ කිව්වලු මේ රාජ සභාව මෙහෙවන ගම. ඒකල වෙලා දරුවගේ ඇඟිල්ල කටේ දාගෙන හිටියා. ඉතින් අර රස්නියටයි මේ එක විදියකට අප්පගේ ගෙනහස නිසා දරුවා යන්තම් ඇඳීම නතර නොනො කට ඇතුලේදී විසප්පුව පිපුරවා. රජුරෝ කල්පනා කරවලු දැන් හොක් ගාලා අර සරවටික එළියට දාන් දැම්මොත් අර පුපුරු විසප්පුවේ මාසට හැමත අමුහුලන් වදිනකොට මේකට පිහින් අයින වගේ රිදෙනවා. ඒසා ඉතින් මේ දරුවා යන්තම් සනීපෙලා ඉන්න රාජසභාවත් යන ඔක්කොම සංසන අර කාමෝරාවෙන් ගිල්ලන. අර කටපුරාපු සරව ටික එහෙම ගිල්ලලු මේ දරුවා කෙරෙහි ඇති අනුකම්පාවයි මේකෙන් වෙන මේක විහිල්ලයි කියලා වැරද්දක් නැහැ නේ කියලා. අන්නේ ඊටත් වැඩි අමාරු ඉවසීම ඉවසන්ට වෙනවා කල්යනා. ඉතින් එහෙව් කල්යාණ මිත්‍රෙක් හම්බුනොත් නම් Brahmacharya මහරි. මන් දැකලා තියෙන්නේ කල්යාණ මිත්‍රෙක් හොයාගන්නවා කියන එක අමාරු. අපි ළඟ කල්යාණ මිත්‍ර ගුණ නැති නිසා. Taman ළඟ කල්යාණ මිත්‍ර ගුණ වැඩෙනවා නම් Taman දුද්දදන් දදාති. හිතා ගන්න බැරි දේවල් දෙන්න පුරුද්දක් කර ගන්න විනෝදාංශයක් කර ගන්න. දුක්ඛමං කමති. හිතා ගන්න බැරි දේවල් වල ඉවසන්න පුරුදු වෙනවා නම් දුක්කරං කරෝති අනුන් කොන ಜಾති කිරුවත් කරන්න ඕන දේ කරන මට්ටමට ගියොත් එවැනි කල්යාණ මිත්‍යා දුර ඉඳලා දැක ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් Taman ළඟ ඒ ගුණ නැති වුණොත් කල්යාණ මිත්‍යා දැක්කත් පේන්නේ නෝන්ජලෙක් වගේ. ඉතින් ඒක නිසා කල්යාණ මිත්‍යා දකින්න Taman ළඟ කල්යාණ මුත්ත ගුණ තියෙන්න ඕනේ. නමුත් ආරම්භයේදී අපි ළඟ නැහැ. ඒ නිසායි මේ සංසාරේ අපි ප්‍රතික්‍රියා කරේ. දෙන්නට විතරක් දෙනවා, ඉවසන්නට විතරක් ඉවසනවා. කරන්නේ යම්කිසි ලාභයක් ප්‍රයෝජනයක් දැනගෙන. එහෙම සීමා ඉක්මවා දාලා නොකලහක්ක් කරනවා, නොදරියහක්ක් දරනවා. නොදුණු දෙයක් දෙන මට්ටමට යන්න પરමාර්ථ පිහිටවා ගත්තා. ඒක සමානලට කියනවා බෝධිචිත්තේ පිහිටව ගන්නවා. මේ ජීවිතේ හෝ මන ජීවිතයක බුදු වෙන්න නම් එහෙම දේවල් කරන්න. අන්නේම කල්යාණ මිත්‍රය දැක්කට පස්සේ තේරෙනවා මේ ලෝක න්‍යායයෙන් මේක අඳුරන්න අමාරුයි. මේක තේරෙන එකම තැන තමයි දුකේදී කරදරේ. දුකේදී කරදරේදී නොසලෙන ගතිය කල්යාණ මිත්‍යා ළඟ තියෙනකොට කල්යාණ මිත්‍යාගෙන් ඕන නැති දේවල් බලාපොරොත්තු වෙච්ච එක නා හිතන්නේ මට සැලකුවේ නැහැ කියලා. කල්යාණ මිත්‍යා උත්සාහ කරන්නේ කෝපැත්තට සලකන්න ඕන කමන්නේ. ලෝකයේ හැටියට දේවල් සිද්ධ වෙනවා. හැම කෙනා මේක තේරුම් ගන්න තැනට ගියොත් තමයි දිනන්නේ. ලෝකයේ වෙන දේවල් හැටියට නටන දඟලන ගත්තොත් පු탁ජන භාවයයි ප්‍රකාශ වෙන්නේ. නමුත් ඒව නොකර යන්න පුළුවන් තැනක් බුදුහාමුදුරුවෝ අපිට කල්යාණ මිත්‍ර ධර්ම තුලින් පෙන්ලා තියෙනවා. අද වුණත් ඒක ක්‍රියාත්මක කරන්න නම් දුද්ද දන්දාදී දුක්කරං කරෝති දුක්ඛමං කමති ගුය්‍යමච ආවිකරති ගුය්‍යන් තත් පරිගුය්‍යති ආදි වශයෙන් අර ಗುಣ මැත්තේ අනුන්ගේ කිසිම රහසක් කවදාකවත් එලි කරන්නේ තමන්ගේ හැම දෙයක්ම පෙන්වලා දෙනවා. තමන්ගේ හැම දෙයක්ම එලි කර දාපනවා. අන්නේ ಗುಣ ටිකක් පුරුදු කරන්න පටන් ගත්තට පස්සේ ඔය පැවිදි ජීවිතය හෝ එහෙම නැත්නම් මොනම හරි දුරදි කියන වැඩක් කරන එකේදී හම්බෙන ප්‍රශ්න උහුලගෙන් පිබලර්ථයයි. හුක් කාලේ ඉවර කරතයි. අල්ලා ගත්තොත් තමයි ප්‍රශ්නේ හිටින්නේ. ඉතින් ඒ නිසා සරුවචන සඳහන් කරනවා මේ කරුණු හතර කරුණු පහ අත්‍යවශ්‍යයි අනුග්‍රහ කරන්න ඕනේ. භ්‍රමචර්ය කියන්න ඕනේ එකට, අබිනිෂ්ක්‍මණය කියන්න ඕනේ එකට, තපස කියන්න ඕනේ එකට, භ්‍රමචාරී කියන්න ඕනේ එකට, යෝගාවචර කියන්න ඕනේ. අන්නේ අනුග්‍රහ කරාට පස්සේ උන්වහන්සේ සඳහන් කරනවා තේනචපන මේ ගිය බික්කුණෝ ඉමේසු පංචසු ධම්මේසු පතිත්තාය චත්තාරෝ ධම්මා උත්තරින් භාවිතබ්බා මේ කරුණු පහ හදාගත්තට පස්සේ මේ ගිය ඒ පුද්ගලයා තව මේ මතේ මේ මතින් කරුණු හතරක් වඩන්න ඕනේ ඉතින් ඒක මේ විදිහට කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔය මුල් කරුණු පහ පිළිබඳව යම් පරිචයක් ඇති කරගත්තයි කියලා හිතමු. යම් වෙලාවක අපිට සංසාරේ කාන්තාරේ පැවිදෙන මනුස්සයෙකුට ෂේම භූමියක් හම්බුනා වගේ හොඳයි කියලා හිතන බණක් හොඳයි කියන අතන කල්මාන් මිත්‍රෙක් හොඳයි කියන තැනක් හොඳයි කියන කමටහන ලැබුණයි කියලා හිතමු. ඒ ලැබුණාට පස්සේ අපි ඒකාන්තයෙන්ම දන්නවා ඒ සීලේක පිළිටන්න ඕනේ. ඒ සීලේ නැතුව මේක ඉතින් වැඩෙන්නේ නැහැ. උපස්තරය හොඳට පිරිසිදු වෙන්න ඕන කියන එක මේ කිසි කෙනෙක් වාද කරන එකක් නෙවෙයි. හැම කෙනාම දාන. ඒ වගේම ඒ සීලේක පිළිහිටියාට පස්සේ ඔය අනම්මනම් කතාවල් වලට ගියොත් කොතනින් කෙලවර වෙනවද දන්නේ. අනිත් එක විශේෂයෙන්ම කියනවා මේ අතපය කැඩුනට කිසි ප්‍රශ්නයක් නෑ අපිට. ඒ හිත කැඩෙන්නේ වචනින් තමයි. එනිසා යෝග ජීවිතයේ තියෙන ප්‍රධාන බාධාව ওই දෙතිස් කතාවල්මයි. ඒ සීමාවක් නෑ. එකක් කතාව සීමාවක් නෑ. අනිත් ඒ කරන කතාවල් වල අන්තර්ගතයේ තියෙන්නෙම මේ අතහැරලාපු ලෝකේ තියෙන දේවල්. ඒව කතා කරාට කමක් නෑ. අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව පිටන අදහසින්. එහෙම නැත්නම් කතා කරන දෙයක් නෑ. නමුත් ඒකේ ගොනුව යොමුව තියෙන්න ඕනේ ඒ චතුරාර්ය සත්‍ය ධ්‍යාන හේතුඵල ධර්ම ධ්‍යාන. ඒ වාගේම ඒක හොඳ නෑ. ඒ කියන්නේ අපි තැනකට ගියාම වෙන භාවනා මධ්‍යස්ථාන ගියත් ඒ භාවනා මධ්‍යස්ථාන කට්ටිය හොඳට කතා කරනකොට හැසිරෙනවා අපි අනිවාර්යයෙන්ම හොඳයි කියන්නේ. ඒ වගේ මේ භාවනා මධ්‍යස්ථානයේ කවුරු හරි ඇවිල්ලා ඉන්නකොට මේ කතා නොකර ඉන්නවා දැක්කොත් හොඳයි කියන බව හොඳටම දන්නවා. මොකද වෙන්නේ? අන්තිමට අතන මෙතන කුටු කුටු ගන්න පටන් ගත්තාම අන්තිමට ගහ බැන ගන්න මට්ටමින් ඉවර වෙනවා. එතකොට මතක නෑ අර කියන ಗುಣ මතක නෑ. ඒක නිසා අපි නොදන්නව නෙවෙයි. මේ අර මෙහෙයුම පරිසරයේ තියෙන මෙහෙයුමට කොතර අහු වෙනවද දන්නේ. ඊගාවට උත්සාහවන්ත ඥානෙ තියෙන්න ඕනේ අපේ හිත වැටෙනවා ලෙඩ නිසා භාවනා දුර්ලකම් නිසා නමුත් ආයතරයක් හම්බෙච්චලා මම වැඩක් ගන්න ඕනේ කියලා දේවල් එනකොට කුසීත වස්තු හදාගන්න නැතුව විදි ආරම්භ වස්තු හදාගෙන කටයුතු කරන්න ඕනේ කියන එක අපි අගය කරනවා එවැනි වීරවන්තගේ පොත් කතා කියවනවා වීර කතා ආද ගරු කරනවා නමුත් අපි අතරිමුත් පොඩ්ඩක් හිතමනාපයක් වෙච්ච ගමන් අසීමිත අගාධයකට වැටෙන ගතිය තියෙනවා. ඒකම උදයබ්බේ ඥානය කියන එක ඉතින් අපි දන්නවා ඉර නැග්ගොත් ඉර බහිනවා. ඔය ඕනේ කරදරයක් ඕනේ හොඳක් ඇතුණොත් නැති වෙන එක. නමුත් අර කරදරේ මැද දවන, තවන, පෙළන තත්ත්වයට ආපුවාම අම්මා මොහො පෙන්නේ නැතු යන. එතකොට අරක මට ගන්නවා. අන්න ඒ தත්ත්වේ ඉන්න කෙනෙක්. ඒ කියන්නේ සීලය හොඳයි, දසකතා වස්තු හොඳයි, වීර්ය හොඳයි ප්‍රඥා හොඳයි කියලා ඉන්නවා. නමුත් ලෝකේ විෂමතා නිසා පෙළෙන වෙලාවක තත්වයකටපත් වෙච්චහම ඒ පුද්ගලයාට නිතරම ඇහෙන ප්‍රශ්නයක් තමයි මගේ භාවනා ජීවනය සඳහා මම මොකද කරන්න ඕනේ. දැන් මේවා තේරෙනවා. නමුත් වරින් වර ඒවා හරියනවා. හරි කියලා අත්දැකීම්නුත් තියෙනවා. බොහෝ විට විෂම තත්ත්වයටදී පෙළීම ඇති වෙනවා. අන්න එතකොට ගොඩ දෙනෙක් අහනවා මේ தত্ত্বය මේ ලෝකය කියන්නේ එහෙම එකක් නෙවෙයිනේ බොහෝම විෂම දෙයක්. අන්නේ විෂම ලෝකයේ අපි මේක දිගට ගෙනියනකොට මොකද කාන්ටරෝ. අන්න ඒ ප්‍රශ්නේ වගේ එකක් බුදුහාමුදුරුවෝ මෙතෙන්දි නගන්නේ මේ කියාපු කරුණු පහවල පිහිටලා. පිහිටියයි කියලා කියන්නේ 100ක් නෙවෙයි. ಗುಣ බව දැනගෙන මතුමැත්තේ වැඩි යුත්තේ මොකක්ද? මතුමැත්තේ කාරණා හතරක් වඩන්නේ කියලා. ඒකෙදි පළවෙනි එක තමයි මම හිතුවේ අද දවසේ මාතෘකාව කරන්නයි කියලා. ඒකයි ඒක දේශනාවට මාතෘකාව වශයෙන් ලැබුවේ. මේ අසුභං අසුභා භාවේ තබ්බා රාගස්ස පහනායි. මේ විදිහට තමන් දැනගත්තා නම් සීලයක් අවශ්‍යයි අනවශ්‍ය කතා නැතර කරන්න ඕනේ වීර්යවන්ත වෙන්න ඕනේ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ මේ කල්යාණ මිත්‍ර ඇතුළු කුඩේකින් වගේ වැහුණා වගේ වැහිලා තියෙන්න ඕනේ මේ කරුණ පහ තියෙනවනේ නිතරම අසුබ භාවනාව පැත්තට හිත යොද්දලම ගත කරන්න සුභය හොඳ පැත්ත හරි ගියා කියලා හිතපු ගම ඒක බොහෝ විට තමයි සැහැල්ලු ලැහැල්ලු තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා නිතරම අසුබෙට බර අසුබ සංඥාවට බර ජීවිතයක් දාප ගත කරන්නේ කියලා මේ අපි කියන වචන හිතන නරකයි මම ගත කරන්නේ කියලා නිතරම සැලකිලිමත් උනේ නැත්තම් මේ රාගය පුදුම විදිහට අපිව වංචක කරනවා. කියන්නේ සංසාරේ බන්ධනය දුකට හේතුව බුදුහාමුදුරුවෝ තනි කාරණා පෙන්වන්නට පෙන්වන්නේ රාගය. ඒ සපංච නීවරණ ධර්ම පෙන්න කොටත් කාමච්ඡන්දය කියලා ඉස්තරාම් පෙන්වන්නේ ඒකයි. කෙලෙස් මුල් පෙන්නන කොටත් රාගය පෙන්වන්නේ. ඉතින් අපි ඒ කාර්විතියේ අනික් අය නොදක්ක විදිය කල්යාණ මිත්‍රික ගුණ, සීලේක ගුණ, දස කතා වස්තුවල ගුණ, වීර්යවන්තකමේ ගුණ, එතින් ජාම ප්‍රඥාවන්තකමේ ගුණ දැක්කට පස්සේ අපි දිනචර්යාව හදා ගන්න ඕනේ. මේ අසුර හදා ගන්න ඕනේ නිතරම රාගපහානි. ඒකේ එක සැරේ කෙරුවොත් පිස්සුවක්. ඒක හොඳට මතක තියාගන්න. එක තැනේ කෙරුවොත් ඒකට අපි කියනවා බුද්ධ වචනෙන් කියනවා අත්ත කියලා මතාන්යෝගය. මේ රාගයට ඉඩ දෙන එකට කියනවා කාම සුඛල්ලිකාන්යෝගය කියලා. ශ්‍රීමුක දේශනා කර ශ්‍රීමුක විවෘත කරපු ගමන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ උන්වහන්සේ කිව්වේ මොකද්ද? දේශනා කළේ මොකද්ද? ද්වේ මේ භික්ඛවේ ධම්මා. පබ්බජිතේන නසීතබ්බ. පැවිද්දා විසින් මේ ධර්ම දෙක සේවනය කරන්න එපා. කාමේසු කාම සුඛල්ලිකාන්යෝගය. මේ කාම සුකල්ලි කාණ යෝගය කියලා හුඟ දෙනෙක් හිටනා මේ ස්ත්‍රියාවක් එක රමණය කරන ඒකත් කාම සුකල්ලි කාණ යෝගය තමයි. ඒකට කියන්නේ කයෙන් කය සංසර්ගයේදී. ඊට ඉස්සලා තියෙනවා දස්සන, ශවන, සමුල්ලේපන සංසග්ග වශයෙන් මේක දිගට නගිනවා. ඒක නිසා අපි එහෙම දේවල් කරන්න බැරි නම් කයෙන් එහෙම කාම දර්ශන බල බලයි. දස්සන සංසර්ගේ මේකෙන් අපි හිතනවා ඒක කෙරුවට අරක කෙරුවට තුනට කන්නේ මේක කෙරුවට කමක් නැහැ කියලා අපි ඒකේ සාධාරණීකරණය කරනවා. ඉතින් ඒක නිසා අපි සමාජයට ෆොටෝ තියාගෙන নানা ආකාර ආකාරයෙන් ඒ කාම දර්ශන අසුරු කරන්න පටන් අරගන්න. එහෙම නැත්නම් සවන. ඒ අසුරු මේ ප්‍රිය මිත්‍ර කට්ටියගේ කටහඬ අහන්න ඕනේ. කොහොම කොහම හරි සම්බන්ධතාව පවත්වනවා. මින් දන්නවා මේක අර ගොම කැලියක් මේ දාගන්න හදන්නේ කියලා මේ පිරිසුදු කිරි කලයට. ඒ වුණාට ඒක තමන්ගේ අයිතිවාසිකමක් මගේ පුළුවන් කාරකමක් නම්බුකාරකමක් කියලා කියනවා. හිතනවා ඊයත්ොත් එක ප්‍රියමනාප ඇතුණන් එක මේ විදිහට දස්සන කාමේ නැත්තම් ශාවන කාමේ තියෙනවා. සමුල්ලේපණය කියලා කියන්නේ ඒ වාගේ නැත්තම් ඒක ඇසුර. දැක්කහම ටිකක් හොඳයි. ඇයි හොඳයි පවත්තන එක. ඒ වාගේම සංසර්ගය ආදිව සංසර්ගය තමයි අන්තිමට ඒ වගේ ගියාට පස්සේ වැටිලා ඒ කාම සේවනයට වැටෙන. ඒ නිසා ඇහ කන දිව නාසය කය මන අපි පිනවන්නේ කොහොමද භාවනාවදී ඇති වෙන නීරසකම කපා හැරීම සඳහා. ඒක නිසා නිතරම කල්පනා කරලා බැලුවොත් මේ සම්පජන්‍ය කාරණා අනුව බලලා තමයි මේ හිත යොදලා ගත කරන්නේ ඒ වගේ දේවල් වලින් මෑත් වීම සඳහා නැත්නම් අසුභං භාවේතබ්බා රාගස්ස පහනායක විදියට අපි සටකපටකම කියලා කරන්නේ රාගය ප්‍රහාණය කරලා කිව්වට මොකද රාගය පිටියල්ලෙන් අල්ලන. ඒකල හිතන ඒක මගේ පුළුවන් කාර්කමක්. දක්ෂකමක් කියලා. මගේ පෙර වාසනාවක් කියලා. මට හොඳ වෙලාවට ඒ දර්ශනේ දැක ගන්න හම්බුණා. මට හොඳ වෙලාවට ඒ පණිවිඩේ කුණු හරපේ අහන්න හම්බුණා. මට හොඳ වෙලාවට ඒක අත ගන්න හම්බුණා. ආලිංගනය කරන්න හම්බුණා. අන්තිමන කියලා බලන්න වැටුණට පස්සේ තමයි දන්නේ. ඒ කියන්නේ මෛතුන ධර්ම වලින් වැටුණට පස්සේ තමයි දැනගන්නේ අපේ මං හිතුවේ නෑ මේ ඉවුර මෙච්චර ලෙසන සුළුයි කියලා මං ඉවුරේ අඩ තිබ්බ අඩිය තිබ්බ එක විතරයි කියන්නේ අන්තිම ලෙසලා කියලා වැටුනේ මහා ගැඹුරු වලක. ඉතින් ඒ නිසා මේ රාග පහණය කියන එක මුළු ජීවිතේ පුරාම පැතිරිච්ච දෙයක්. ඇහ, කන, දිව, නාසය, කය, මන කියන පහේ පැතිරිච්ච දෙයක්. ඉතින් ඒක ඔක්කොම කොඩු කුඩු කූඩු කරලා ඔක්කොම ගොනු කරලා හදන ජීවිතය තමයි Brahmacharya ජීවිතය කියලා කියන්නේ. ඉතින් එක සැරේටම අර කාමභෝගී කෙනෙකුට Brahmacharya ජීවිතයකට යනවා කියන එක තමයි අර පිස්සුව. එතකොට යතර වෙන්නේ ඒක අත්තිකිලමතාන් යෝගයකට දානවා. ඒ නිසා අපි යම් ප්‍රමාණයකට ඒක හිර කරගෙන ඊට පස්සේ හැමදාම ඒ නට් ඇන් බෝල්ස් තද කරගෙන තද කරගෙන යන්න ඕනේ. පළවෙනි සැරේ හිර කරන එක ලොකුම ලොකු දෙයක් තමයි. නමුත් ඊට පස්සේ ඒක ඒ එතනම කට ඇරිලා තිබ්බොත් හිර කරන්න දිගට දිගට හිර වුණේ නැත්තම් අනිවාර්යයෙන්ම ඕක අපිට ඇඟට නොදැනි ඔය තුලින් අපි නැවතත් අර කාම්භෝගී තත්ත්වයට වැටෙනවා. ඒ තරම්ම ඒ කාමය පහසට ඥානයක් ඕනේ නැහැ. ඒක ස්වභාවයි. සංසාරේ හැදිලා තියෙන්නේ මේ වාගේ. ඉතින් ඒක නිසා අපි නිතරම එකට ප්‍රයෝගකාරී නොවුනොත් ඔන්නේ කමක් නැ පස්සේ කරමු කියලා පටන් අරගත්තොත් කොයි වෙලාවෙ වෙනවද දන්නේ. ඒකට සරුවචනන්සේ සඳහන් කරනවා ඔය මේ අපි කොහොල්ලගේදී කියලා જાචක් තියෙන්නේ. පිළිල ඒක අර්ධ පිළිලයක්. ඒක හැදිච්චම ඒකේ ප්‍රචාර ක්‍රමේ තමයි ඇටේ ඇලෙන සුළුයි. ඉචාර කුරුල්ලා ඒ වටේ තියෙන ඇලෙන සුළු ගතිය පැනිරහයි. ඉතින් ඒකයි ඇට ගිලිනවා. ඇට ගිලිච්චාම එකක් දෙකක් හොටේ ඇලෙනවා. ඇලිච්චාම ඒ ගහෙන් ගිලිවල අනිත් ගහේ පොත්තක ගහක පත්තක අතුල්වනවා හොට. අර මේ කොහොල්ල ඇටේ ගලවලා දාන. ඉතින් ගහ අතුල්වනකොටම ඒ ගහේ ඉන්න වෘක්ෂ වෘක්ෂ දේවතාව දැනගන්නවලු ඔන්න ඇවිල්ලා ඇටයක් ඇලුණා කියලා එයා දන්නවලු. විශාල ගහක් කියමුකෝ විශාල ගහේ කුරුල්ල වහලා ඊට පස්සේ වෘක්ෂ දේවතා හිතනවා කොච්චරකට මේ ඉඩෝර කාලනේ ඕක ඔය කැටයක් ඕක පැලවෙන්න මේ බිමට වැටෙන හැටත් ඔක්කොම පැලවෙන්නේ නෑනේ. ওই ගහ උඩ තියෙන අත්ත කැලවිච්ච පැලේ කොහෙ පැලවෙන්නද කියලා ඔන්න ඔය කමක් නෑ කියලා ඔය කියනවා. ඉතින් අර ඇටි කවදාකවත් වේලනාට හැලෙන්නේ නෑ. වේලනාට කරන්නේ මොකද්ද? තව බදලා අල්ලනවා. ඉතින් අර වෘක්ෂ දේවතාවට මතක තියෙනවා. ටික කාලයක් කරලා වැස්ස ආපුවාම හරියට තෙත අල්ලලා අර පැලේ ප්‍රරෝහණය. ඇටි ප්‍රරෝහණය වෙනවා. ප්‍රබලම වෙච්චාම ඔන්න විදින වෙලාවට ආය මතක් වෙනවලු ඒ මේ රුක්ෂ දේවතාවට යකෝ මං හිතුවට මේක ඉඩෝරට වැල්ලයි කියලා වැටුන්නේ නැහැ උලඟටවත් කියනත් එතමනේ ඇල්ලුවා දැන් නම් විදිනවා ඊට පස්සේ නෝ මෙච්චර රුක් ගහේ ඔය පොඩි රිකිල්ලකට ඔය පොඩි මේ නූල ගියාට ඕක ඔච්චර දුර යන එකක් නැහැ කියලා. ඉතින් අන්තිමට අරක පැලවුණාට පස්සේ ඉතින් රුක්ෂ දේවතාවා ඒ අත්තේ අදහස අතහරිනවලු. මොකද මේ ශාකය ඊට පස්සේ යත්තට එන සෑම පෝෂණයක්ම උරා ගනිමින් පිළිලයක් බවට පත් වෙනවා. මහල්ලා දැන් ගහ කරන්නේ මොකද පෝෂණය උර උරා අර පිළිලෙට පොහොර වැටෙනවා. නමුත් රුක්ෂ දේවතා හිතනවලු මේ ලොකු ගහේ පුංචි අත්තනේ උන්රෝ කමන්නේ. අන්තිමට වෙන්නේ මොකද? ඒ මුල ගහ දිහාට යනවා. ගහ දිහාට ඇරලා අරාත්තෙන් ඉන්න තිනව නැති කරන මහ කන්දට ආවට පස්සේ ඉන්නවලු මේ මහ කන්දේ යට කොටසේ මැරෙන එකක් නැහැනේ. ඕන උඩ කොටස මැරෙයි කියලා අන්තිමට බලන්න මුළු ගහම වහයලාගෙන මාළුවා වැලක් මුළු ගහම වහයලාගෙන විනාශ කරනවා වගේ මේ රාගය පිණිස අපි ඉද දුන්නොත් මේ පුදුම පැතිරීමක් පැතිරෙනවා. ඒ නිසා අපේ වික ආකල්පයේම අසුභ සංඥාව වෙන්න සුභ සංඥාව කියලා කියන්නේ ලාභය, සත්කාරය, දිනුම, ජය. ඉතින් අපි හැම වෙලාවෙම දිනුමට, ලාභයට, සත්කාරයට ගියොත් අපි දැනගන්න ඕනේ පෝෂණය වැඩෙන්නේ රාග සංඥාවට නැත්නම් සුභ සංඥාවට. ඉතින් සා අසුභ සංඥා වඩන්න හොඳම වෙලාව තමයි අපි පරදින වරදින වෙලාව. එතකොට තේන අපි කොච්චර හොඳ වෙන්න හැරුවත් ලෝකෙ මෙහෙමයි කියලා. එතකොට හිතා ගන්න ඕනේ අඩු ගානේ මේ නොමිලේ හම්බෙන මේ ජීවිතයේ තියෙන තුච්ඡත්වය. මොන જાතියෙන් කෙරුවත් හොඳ විදියට සාධාරණ විදියට සැප විදියට පින් අතේ පවත්වන්න බැරි ගතියේ දැකලා ඒකේ අසුබ සංඥාට වඩන්න ගත්තොත් එහෙම අපි කවදාකවත් අපිට කවුරු හරි නින්දාවක් කරනකොට අපි පහත් කළ සලකනකොට ඒකට හිත නරක කරගන්නේ අඩු ගන්න පේන අනිත් ඔක්කොම මූලිචා කරන්නේ මේ මිනිස්සයා විතරයි ඇත්ත කතා කරන්නේ. මිනිහා කෙලින්ම මට කිව්වා. අක්කොච්චි මං අවදි මං අජිනි මං මට කිව්වා මට ගැහුවා මාව දිනුවා. ඉතින් එතකොට රාග සංඥාවේ නැත්තම් සුභ සංඥාවින් එක්කනට රුස්සන්න බෑ. ඒක ඔය මහා ಭಾರತයේ කියන පොතේ ලියලා තියෙනවා නාම්බුවේ ජීවත් වෙන මිනිහට අවනාම්බුව මරණයටත් එයි. ඉතින් ඒකට නමුත් ඒ පුද්ගලයා මොන තාලෙන්වත් හිතන්නේ මේ වැඩ කරන්නේ සුභ සංඥාවයි. මවන්නේ කළ යුතු අසුභ සංඥාවයි. එනිසා මේක ඇති වෙන තාක් දේවල් නැති වෙලා යනවා මට බැරිද මේකෙන් දැනගන්න මම කොච්චර පිසිටෙන්ට හදුවත් ලෝකයාගේ මගේ කෙරෙහි ලෝකයාගේ මට හම්බෙන ආකල්ප මේ විදිහට වර්ධින එක පරදින එක එහෙම නැත්නම් අසාධාරණ වෙන එක බුදු උනත් නතර වෙනවා අන්නේ විදිහට අසුබ සංඥාව පැත්තට හිත යොදාගෙන කතා කරන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා සුභයට ප්‍රිය ගතියත් අසුභයට අප්‍රිය ගතියත් දෙකම හොඳයි අපි ඒ නිසා මේ දෙකේ සමහිත පවත්තන්න නම් ඉතින් අපේ සාමාන්‍ය තේරවාද ක්‍රමයේ අපිට උගන්ලා තියෙන දෙතිස් කුණප භාවනාව. ඒ දෙතිස් කුණප භාවනාදී කරන්නේ මේ ඝණයක් වශයෙන් තියෙන මේ ඒක ඝණයක් වශයෙන් පුද්ගලයක් වශයෙන් තියෙන මේ නැත්නම් පුද්ගලයේ ආරූඪ වෙලා ඉන්න මේ ශරීරය ඒ ප්‍රකෘති කොටස් වලට කපන්නේ කලාප වලට වෙන් කරනවා. විච්ඡේදනය කියලා මේකට කියන්නේ. ඒ විච්ඡේදනය කරපු ගමන් ඝණය කොටස් වලට කපුවම අර ඝණය කෙරෙහි තිබුණු සංඥාව වෙනුවට වෙනස් සංඥා එනවා. ඒක සරුවචනා සඳහන් කරලා තියෙනවා දෙනක් හෝ දෙනක් දෙනක් කපන ගෝඝාතකේ කෝ ගෝඝාතක අන්තේ වාසිකේ. එහෙම නැත්නම් යාගේ අතවැසියේ දෙනක් කපලා කම ගහලා මේ මස්ය මේ ඇටය මේ සමය මේ අංය කියලා වෙන් කරලා ඒ කොටස් අතරමං හන්දියක තියලා විකුණනකොට දෙන කියන සංඥාව නැහැ. මේ හරක් මස්, මේ හරක් ඇට, මේ පීගුතු, මේ හැම කියන සංඥාව මිස දෙනක් කියන සංඥාව නැහැ. ඒ වගේම තමයි අපි මේ මට ගැහුවා, මට බැන්නා, මාව දිනුවා කියලා ඒ ගන්න සංඥාට ප්‍රධාන වෙන්නේ ප්‍රධාන වෙන්නෙම මේ කය තමයි. නාම රූප දෙකම යන්නේ නැහැ. රූපෙම තමයි. ඉතින් ඒ රූපය එහෙම බැනුම් අහන්න ඉස්සර වෙලාම නිින්දා ලබන්න ඉස්සල්ලාම කුණු වෙන්න ඉස්සල්ලාම විච්ඡේදනය කරලා බලන ගතිය සෑහෙන වීරත්වයකින් කරන්න ඕනේ. ඒ මොකද මේක ඒක ඝණයක් මේක සුබයක් මේක ලෝකෙ තියෙන උතුම්ම නිර්මාණය මේක එහෙම කපලා කොටලා බලන්න යන එක නාස්තික ධර්මයක් උච්ඡේදවාදයක් කියලා හිතනද ඉඩ තියෙනවා දේව නිර්මාණයේ තියෙන කෙනෙක්. මේක දිව්‍යන් නාසික උත්කෘෂ්ඨ නිර්මාණය කියලා හිතන කෙනෙක් නම් මේක කපා බැලීමේ අපිට අයිතියක් නෑ මොකද ඒක දෙයයන් නාසිකේ වෙයි කිය. කිසිසේත් මේකට අත තියන්නේ. ඒ නිසා සාරවත්චනාංශය පහළ වෙන්න ඉස්සෙල්ලා ඉන්දියාවේ හිටපු කිසි කෙනෙක් මේ ශරීරය කපලා ඒක විච්ඡේදනය කරලා බැලීම කාය විච්ඡේදනය හිතලා තිබුණා. බමුණෝ දැනටමත් කැමතිද? ඒ දේව නිර්මාණවාදීන් සහ බමුණුවාදීන් කිසියෙත් කැමති නැ මේ ශරීර කොටස් බද්ධ කරනවා. ඒගොල්ලන්ට ඇඟින් ඇටයක් යනවා වගේ මේ දේව නිර්මාණය පිටින් කෑලි දාලා නඩත්තු කරන්න පුළුවන්ද, දියුණු කරන්න පුළුවන්ද කියන එක අනිවාර්යයෙන්ම නිර්වාණවාදයට විරුද්ධයි. නමුත් දැන් වෛද්‍ය විද්‍යාව අනිවාර්යයෙන්ම කප කපා අරයාගේ ඇස්කොටස් මෙහාට දානවා ප්ලාස්ටික් කෑලි දානවා දාලා දාලා කොහොම හරි ජග් ගහලා ගෙනියන්න ගියාම දෙයන්නාන්සේගේ නිර්මාණය දැන් රූකඩයක් වෙලා. ඒ අතන ගිල ගන්න බැරි අමාරුයි. බුද්ධ ධර්මයේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද නිර්මාණය කරන්න ඉස්සරලත් නිර්මාණය කරලා ලෙඩ වෙලා කෑලි පුරුද්දලා හැදුවත් දෙකේම තියෙන අසුබේ බව. බුදුජනක පෙන්වන්න හදනවා. ඒ නිසා මේ නිර්මාණවාදී ලෝකය නැත්නම් නිර්මාණවාදී ගරු කරන ලෝකේ මොන જાති කරත් Tamange ශරීරයත් ඒ වගේම මේ ශරීරයක් කියලා අපි ප්‍රිය ප්‍රේම කරන අනුන්ගේ ශරීරයක් දෙකම මේ 32 කොටස් වලට කඩලා බලන්න යන්න නම් සෑහෙන වීරත්වයක් අවශ්‍යයි. කපල බලන ගතියක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපි ඒක ප්‍රේම කරන එකනේ කරන්නේ. ඒකට හඳුන් කූරු පත්තු කරලා වැඳලා තියාගෙන ඉන්න එකයි කරන්නේ. නමුත් ඒක පතුරු ගහලා බලනවයි කිව්වම විශේෂ ඒ දෘෂ්ටිමේ වශයෙන් සම්‍යක් දෘෂ්ටියක් අවශ්‍යයි. එහෙම සම්‍යක් දෘෂ්ටිය අරතෙන් අර බැලුවොත් එහෙම එක එක කොටාසයක් කරන බැලුවොත් කපලා කවදාකවත් ඒකට ප්‍රේම කරන්න බෑ. ප්‍රේම කරાવી නමුත් අර කියන විදිහේ රාගනිෂ්ඨ ප්‍රේමයක් ඇති කරගන්න අමාරුයි. කෙස් ගහක් ගත්තොත් මේක තියෙන්නේ මේ දිසා సంతාන ඕකාස හැම පැත්තෙම වැළුවොත් අපුල ගතියක්. වර්ණයත් අපුලයි හැඩේ ගත්තත් අපුලයි, ගින්දර දැම්මොත් එන ගඳත් අපුලයි. ඇසුරු කරන්නේ තවත් දෙතිස් කොටාසමයි. කිසිම ගතියක් නැහැ. ඒක මාළුවකට හරි සොද්දකට හරි වැටිච්ච දවසේ එපා වෙනවා. මුළු හොදි හැලියෙම එපා ඒ තරමටම අපුලයි. හැම කොටාසයක්ම ගත්තාම මේ නිසා ඒ යම් කිසි කෙනෙක් දන්නවනම් මම අර කියපු විදියට මේගේ ස්වාමීන් වහන්සේට කියපු කරුණු පහෙන් ආඩ්‍යයි කල්යාණ මිත්‍රත්වය ලැබිලා තියෙනවා. මම ළඟ සීලෙකුත් තියෙනවා. මට දස කතා වස්තුවල වටිනාකමක් දන්නවා. වීරියක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා නම් ඊට පස්සේ ඒ පුද්ගලයා විසින් උපයාසපයා දිය යුතු වරින් වර බැටරිය charge කරලා දෙනවා වගේ අසුබ භාවනාව කරන්න මේ අසුබ භාවනාවේ සීමා ඒ අසීමිතව කරන්න ගියොත් සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම ආනාපාන සති සූත්‍රයේ මුල්ම කොටස් විනය පිටකට ආවේ එකයි. උන්වහන්සේ අසුභ භාවනා කියලා දුන්නාට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒ අසුබෙට ගැළපෙන පරිසරයක ඉඳලා අසුභ භාවනාව කරනකොට ජීවත් වෙනවා කියන්නේම සංස්කරණය. එචා සංඛාර නතර කිරීමට සියදී වෙනසා ගන්න හිතුවා. ඒ නිසා සරුවචනාංශේ භාවනාව දීලා වනගතව විවේක වෙඳලා අපවේලා බලනකොට සෑහෙන පිටසක් වැඩි කරගෙන. ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහුවා මොකද ආනන්ද මේ පිටිසාඩු කියලා ඊපස්සේ කෝ ස්වාමීන් වහන්සේ වහන්සේ අන්දි ඉස්සලා මේ අසුභ භාවනා බොහොම බාවට ජයට කතා කරා ඒ නිසා හැම කෙනාටම තේරෙන්න පටන් අරගත්තා ජීවත් වෙනකොට පටලැවි. ඒ පටලැවිලි හැම එකක්ම මම නිසා සිදු වෙන්නේ කියලා හිතුවොත් මම ඉන්න නිසා මේක වෙන්නේ නිසා කෝච්චර පයින්නක හොඳයි. වහ කණේක හොඳයි. ඉතින් ඒකට අර මේගලන්ඩිකයා ඇවිල්ලා කඩුවක් තියාන කියලා දෙනවා කාටරි මැරෙන්න ඕන නම් මට කියන්න. හැබැයි මට ගිවිසුමක් ඕනේ පාත්‍රය ඉවුරයි මට ඕන. ඉතින් ඔක්කොම ඒ මිනිස්සයා දේව දූතෙක් වශයෙන් සලකලා සීතිනසාරණ කියනවා. ඉන් සරුවචනාංශ ඊට පස්සේ වහාම සෙනක රැස් කරලා කතා කරලා කිව්වා ඒ වගේ වනස් හිතවිල්ලක් ඇති කරන්නේ නෙවෙයි මේ අසුභ භාවනාව ඇති කරන්නේ අසුභ භාවනා කරන්නේ සුභ සංඥාව කඩා ගන්න. එහෙම නැත්නම් කාමසුකල්ලි කාණ යෝගේ කඩා ගන්න මිස අත්කිලමතාන යෝගයක් ඇති කරගන්නේ නෙවෙයි. ඉතින් මේක හරි අමාරුයි. කොච්චර දුරට අසුභ සංඥා වඩන්න ඕනද කොච්චර දුරට සුබ නිමිත්ත කඩන්න ඕනද කියන එක ඒක දවසින් දවස වෙනස් වෙනවා. හැමදාම ක්‍රමයෙන් ක්‍රමයෙන් පටිගත කිරිලයි කරන්නේ. ඉස්සලා කොතනින් හරි හිර කරගෙන එnde ende ende ende ende හිර කරන්න. අන්නේ හිර කිරීමේදී Tamanට හිර කළ හැකිව තිබියදී ලාමක වෙනවා දන්නවනම් මතක තියාගන්න හෙට වෙනකොට එක්ක සීලි කැඩෙනවා, එක්ක කතාවට අහු වෙනවා, එක්ක වීර්ය වැටෙනවා, එක්ක ඥානෙ නැති වෙනවා. අන්තිමට කල්යාණ මිත්‍යක් නැති වෙනවා. ඒක නිසා ඒ වැඩවලදී අසුභ සංඥා දිනු කරන වෙලාවේදී දිගටම තමයි ක්‍රමසහ විදි. ඒක සඳහා ඇති අවස්ථාව ප්‍රස්තාව සලකමින්ම ගත කරන්න. ඒක තව කෙනෙක් එකක් Tamanට හරියන්නේ. ඒ මොකද Taman ඉන්න පන්තියට අවශ්‍ය පාඩමයි Tamanට ඕන කරන්නේ. වෙන කෙනෙක් ඉන්න වෙන පන්තියේ. යාගේ දේ Tamanට ගැලපෙන්නේ නැහැ. ඒක නිසා නිතරම බලන්න ඕනේ මෙතෙන්ට එනකොට අපි යම් ප්‍රමාණයක් කැප කරලා ආවිල්ලා තියෙනවා. ඊට පස්සේ ආයෙ එතනින් එහාට තවදුරටත් කැපකිරීමද කරන්නේ නැත්නම් අර ආපු හිටපු ලෝකෙත් එක්ක ගනුදෙනුද පවත්වන්නේ කියලා බැලුවොත් විශේෂයෙන්ම ගිහිව ගත කර නැත්තන්ට ඒක තද බල විතර බලපාන. පැවිද්දන්ට වුණත් නිකන් කය විතරක් නම් මහාන කරලා තියෙන්නේ ඇඟ මහන කළා නැත්නම් නිතරම নানা ප්‍රවිධියට අර හලලාපු හැවට ආපහු ගිල්ල වඳින්න පටන් ගන්නවා. සර්පයා වර්ධනය වෙන්නේ එනේන් තැනේ හැව හැලලා. සර්පයා කවදාකවත් හයවපු හලපු හැවට වඳින්නේ. පැවිද්ද වඳින. ඒ චිබුණු ගිහි ජීවිතේ තාන්න මාන්න නෑදෑකම් ඒ ආසුරුකම් කවත්තන්න පටන් අර ගන්නවා. පහතල ඒගොල්ල අතරේ හරි කමන්නේ වීරෙක් වෙන්න බෑ. අන්තිමට වෙන්නේ මොකද්ද? ඒ යත්තන්න කවදාකවත් බෑ අපි ඔසවා තබන්න. අපිව පල්ලෙහාට අදින්නම් පුළුවන්. ඔන්න ඔය නිසා යත්තන්න කියනවා නෑ බෑ දෙක තියෙන යත්තන්ට නෑ දැයි කියලා. නෑ බෑම තමයි. ගියොත් කෙලසෙනවා. මම ගිය පාර්ගිය වෙලාදී පන්දි ස්වාමීන් වහන්සේ මට කිව්වේ නෑ. නමුත් ඒ ශාන්ති අසුරු කරන කීප දෙනෙක් කිව්වා ළඟින් ඉන්න අය පැවිද්ද පරිසමෙදී. කවදාකවත් කිට්ටු කරගන්න එපා. ඒ කියන්නේ හරීම මාන කාලකන්ණී ප්‍රකාශයක්. අපි හැචිරෙලි කරපු දෙමාපියෝ මස්ලේ දීපු ඇත්තෝ පැත්තකට කරනවා කියන එක. නමුත් කෙරුවොත් ඒ ඇත්තෝ කවදාරි ගොඩ එයි. නැතු ඒ පෛර්පාසාන්ට ගියොත් Taman වැටේ. එච්චරමයි මේක තියෙනින් යාට යන්න දෙයක් නැහැ. ඒක නිසා අසුබ සංඥා වඩනකොට දුරට මතක තියාගන්න අපි යන්තම් පිම්මක් පැනලා. ඒ පිම්ම තව ඉස්සරහට සීල අදි සීලයක් වඩපත් කරන පැත්තට යනවනම් දැනට වුණත් අපි කරන මේ කටයුතු වලදී කොච්චරක් ඒ ප්‍රතිපත්තියක් වශයෙන් සුභ සංඥාව අයින් කරලා අසුභ සංඥාවෙන් කටයුතු කරන යනවාද කියනකොට දෙතිස් කුණපේ තමයි අද සම්ප්‍රදානුකූලව අපට ඉදිරිපත් කරන බෙහෙත් පන්තිය. නමුත් පින්ඩෝල බාරද්වාජ සූත්‍රයේදී ਸਰවචනාංශේ ගේ දේශනාවක් ඒ පින්ඩෝල බාරද්වාජ ස්වාමීන් වහන්සේ අපිට බොහොම ලස්සන කියලා දෙනවා. අසුභ සංඥාව භාවනා කරපු කෙනෙකුට උනත් නැත්නම් අසුභේ වශයෙන් පිළිකුල් දෙතිස් කුණප භාවනා කරන කෙනෙකුට උනත් ඒ විරුද්ධ ලිංගික පිරිමි කෙනෙකුට ස්ත්‍රී ලිංගික කුණු ශරීරයක් දැක්කත් ඒ කුණු ශරීරේ මිනියටත් රමණය කරන්න හිතෙනවා. මිනිය තුවාල වෙලා තියෙද්දි තුවාලෙත් රමණය කරන්න හිතෙනවා. හිතෙනවා. අන්තිමට මේ මිනියට මස්ජිය වෙලා මේ ස්ත්‍රී ඇටපද්ධතියක් කියලා දැනගත්තොත් ඒ ඇටපද්ධතියට රමණය කරනවා. චා අසුව භාවනා කියලා කියන්නේ එයාගේ දීර්ඝ උත්තර දෙන එකක් නෙමෙයි తాවකාලික කැඩිලක් විතරයි. අපි පල්ලා පල්ලා භාවනා ශාලා තියෙන වෙලාවේදී ඒ භාවනා ශාලාවේ තිබුණා ඒ අසුබ සම්බන්ධව තිබුණු ෆොටෝ වගේක් ගහලා. එකක තිබුණා හොඳම මධ්‍යම වයසේ ස්ත්‍රියාවක් සම්පූර්ණයෙන්ම පිච්චිලා ශරීරයේ ඉදිමිලා නමුත් තන පටේ පිච්චිලා තනේ පේන්න ඉතින් තරුණ සායන්සලමක් මේක දිහා බලනකොට බලන්නේ පේන්නෙම තනිය විතරයි. පිච්චිච්ච නැති කාලේ විතුළු පින් සාන්තිප්‍රල් ලොකු සාන්ති කියලා තියෙනවා. අවසරයි සායන්ස මේක පිළිකුල මතු කරන්න තිබ්බට මට මගේ හැ යන්නෙම අර කාම තණ්හා පැත්තට. එතකොට වැඩිමාල් සායන්සලමට කියලා දෙනවා. ওই පිළිකුල් බාහන කරන ෆොටෝන් නව කල්ලලා පැත්තට දාන්න. ඒ නිසා මේ බලන්න ඕනේ අපිට ඒකනම් අර කුණු කන්දලේ හැරි කමන්නේගේ ස්ත්‍රීලිංග කියන ගතිය තිබුණොත් පුරුෂයාට ඒ කාල මේ බැඳීමක් ඇති වෙනවා. ඉතින් ඔක්කොම සම්පූර්ණ ඉති පුරුෂයෙකුට ඉස්ත්‍යක් හම්බෙන්නක් කරගත්තෙම කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. සමතාවකාලිකව ඒක උත්තරයක් තමයි. ඒ නිසා මේ පින්දෝල බාරද්දායි ස්වාමීන් වහන්සේ ඒ උදින් රජුරන්ට කියනකොට අපිට බුදුහාමරගේ මන්ත්‍රයක් කියලා දීලා තියෙනවා. දෙතිස්කුණ භාවනා කරන්න මේක අසුබයි පිළිකුලයි දුක්ගන්ධයි කියලා පව කරනකොට ඒ රජුරෝ කටකොණක් කුසලා කියනවලු ඒ පින්දෝල බාරද්දායි ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ නවක පැවිද්දෙක් නිසා රාගේ කාමයේ කියන කේ ශේෂ්ත්‍රේ නොදන්න නිසා මම ඔබ වහන්සේට අනුකම්පා කරනවා. මම තවදුරටත් ඔබ වහන්සේ වෙහෙස කරන්නේ. ඔබ වහන්සේට ගොඩක් ඉගෙන ගන්න වෙයි මේ රාගය ගැන කියලා. එතකොට පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේට මතක් වෙනවා රජ්ජුරෝ සූත්‍රයට කැමති නැහැ කියලා. එතකොට පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ කියනවා මහරජා මේ මම ඔබතුමාට මතක් කරේ මධ්‍යම ප්‍රමාණයේ කාගයක් රාගයක් කාමයක් නැති කරන හැටි. එහෙමත් බැරි නම් තරුවචන අපිට කියලා දීලා තියෙනවා රූපයක් දකින්නකොටම සතිමත් වෙන්නේ. මේ ඇතිුනේ ද්වේෂයක්ද රාගයක්ද කියලා දැනගන්න මෙන්න මේ සතිය ආවොත් එනකොටම මේ දකින්නවා මේ අහනවා කියලා සතිය ආවොත් අර දෙතිස් කුණප භාවනාවට වඩා අසුබ සංඥාව හෝ නැත්නම් ආපුසුබ සංඥාව හෝ දැක ගැනීමේ ශක්තියක් තියෙනවා ඒ නිසා රාගේ එන්නමත් කලින් නිතරම සතියෙන් ගත කිරීමෙන් තමයි අපි මේ තරුණ භද්‍රයා වුණ වයසදී මේ කැලේකට වෙලා කාමවස්තුන්ගෙන් වෙන්ව නමුත් තාරුණ්‍ය පවත්තන. සතුටින් ජීවත් වෙන. කාමභෝගී රජතුමා ඒ අන්තපුරයත් යන හිටියත් දුකේ බයේ ගත කරා. අපිට එහෙම එකක් නෑ මොකද හැම වෙලාවෙම සතියින්. ඒ නිසා මේ අසුබේ භාවයේ තබ්බා රාගස්ස පහනායි කිව්වට අසුභ භාවනා කියන සම්ප්‍රදාන කූල දෙතිස් කුණපේ හොඳයි. නමුත් ඒකෙමුත් මේ රාගේ සම්පූර්ණම දුර කරන්න ඒ මොකද අපි දන්නවා සෝවාන් මාර්ගඵලස්තේකට පවා ඒ කාම රාග, පටිග, රූප රාග, අරූප රාග පවතිනවා. එතකොට සක්කාය දිට්ඨිය නැති වුණාට විචිකිච්ඡාව නැති වුණාට උද්ධච්චය පවතිනවා. දම්භාගයේ සංයෝජන වශයෙන් උද්ධච්චය පවතින හිත විසිරියක්. හිත නිකන් මීමැස්ස පොදියක් ඇවිසිලා ගියා වගේ. ඉදිච්ච පුවක් ඉත්තක් ගලේ ගහවගේ සීසි කඩ යනවා. අන්නේ සීසීකට යනකොට තියෙන රූප රාගයේ පවා කාම රාගයේ වශයෙන් පෙනෙනවා. අරූප රාගයේ පවා කාම ආශාවක් විදිහට පේන්නේ දෙකේ. ඒසට ඒ පුද්ගලයා වුණත් අනේ මා තුල කාමයේ තියෙනවා රාගයේ තියෙනවා කියලා කාමයට මෛතුන සේවනට නොගියට තමන්ට තමන් දෙස් දීමින් හිත වට ගන්න. නිසා අනාගාමී මාර්ගස්ත කෙනෙකුට පමණයි කාම රාග පටික දෙක නැති වුණාට ඒත් කියනවා රූප රාග අරූප රාග තියෙනවා උද්දච්චේතිය. ඒ නිසා යම් වෙලාවක ලස්සන රූප දර්ශනයක් හොඳ ලස්සන මිටිආවතක ඉර බහගෙන යනවා ගංගාවක් ගලනවා. මේ මේ ගොපළු පරිසරයක් තියෙනවා. ඒ දර්ශනේ දකින්නට අනේ හොඳයි කියන හැඟීම එන්න පුළුවන් කියලා. රාග නිසිතෝ නෙමෙයි එන්නේ. නමුත් ඒ ඇතිවෙච්ච රූප රාගයත් එක්ක ඒ උද්දම් භාගයේ සංයෝජන තියෙන උද්දච්චය අවිෂණ ගතිය ආපුවාම එයාම පශ්චාත්තාපයෙන් දෙනවා මම මේකට රස වින්දනේ මට මේක පිළිබඳව ආසාවක් ඇති වුණා නේද කියලා ඇති වෙන්නේ දෙන හැබැයි වැඩි දුර විතික්‍රමණය වෙන්න දෙන්නේ විතික්‍රම වෙන්න ඉස්සලා යා දැනගන්න මේක රූප රාගයක් පමණයි උද්දච්චය නිසායි මේක ඒ නරකට විනිශ්චයක් ආවේ උද්දච්චය බහලා ගිය ගමන් තේරෙනවා මේක කාම රාගෙත් නෙවෙයි අරූප රාගයයි රූප රාගයයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකෙදි මේ අර බාහිරෙන් අපි විචක්‍රමණය කරලා බැනුම් අහනවා දඬුවම් ලැබනවා කියන එකට වැඩිය අපේ හිත අපිට දෙස් දෙන එක පවා දිරදිග යනවා. නමුත් අපිට හිතන්න අමාරුයි ඒ සතියෙන්වත් ඒව තේරම අයින් කරනවා කියලා. සතියෙන් කරන්නේ එකයි මේක රූප රාගේ රූප රාගේ කියලා අඳුනගන්න ඇති හැටියට පෙන්නනවා. මේක අරූප රාගේ අරූප රාගේ කියලා හඳුනා ගැනීම ඇති හැටිය පෙන්නනවා. මේක කාම රාගය මේක මෛතුන සංසර්ගය මේක දස්සන කාමය මේක සවන කාමය මේක සමුල්ලේපන කාමය මේක ආලිංගනය කියලා එක එක එකක් වෙන් කරනකොට වෙන කෙනෙක් චෝදනා කරුවොත් අඩු ගන්න පිළිගන්න පුළුවන් කමක් තියෙනවා එහෙම නැත්නම් හිතන්නේ මම මෙච්චර අතහැරලා ආපු කෙනාට මට කොහෙද මෙහෙම කාමරාය කියලා කියන්නේ මට 100ක් හැදෙන්න පුළුවන්ද කියලා කවුරුවක්වත් වැරද්දක් පෙන්නුවත් අල්ලලා දෙන්න බැරි වෙනවා ඒ නිසා සතියෙන් කරන්නේ Tamanටම Tamanගේ හරස්කඩ දැක් ගන්න පුළුවන් ආනාපාන සති භාවනා කරනකොට වුණත් අපිට සමහර වෙලාවල් වලට ඒ ඇහෙන ශබ්ද වලින් දැනෙන සුබ අසුබ නැත්නම් දුක් තප වේදනා තුලින් හිතවිලි තුලින් අනන්තවත් ඒ රාගය හෝ ద్వේෂය මතුවෙන්න පුළුවන්. ඒ මතුවෙන වෙලාවෙදීම මේක ආනපානෙ නෙවෙයි මේක රාගය මේක ద్వේෂය මේක ආස්වාසය නෙවෙයි මේක ප්‍රස්වාසය නෙවෙයි කියලා හරියට අඳුනා ගන්න පුළුවන්කමක් එනවනම් ලොකු අරසාවක් තියෙනවා. මොකද එතකොට අනුකරණයක් හරි කියලා දුන දෙයක් අඩු ගන්න පිළිගන්නේ. එහෙම නැති කෙනා වෙන කෙනෙක් කිව්වට පිළිගන්නේත් නැහැ. ඇති හැටියෙන් අඳුනා ගන්නෙත් නැහැ. ඒ නිසා දැන නොදැන උදව් කරන්නේ දැනට ඉතුරුලා තියෙන සුබ සංඥාවට නම් රාගෙට නම් ඉතී පුද්ගලට අර මේ ගියාම වුණා වගේ තන ගලවලා දාන්න වෙන එක තියෙන දේවල් වලින් අර කරගත්ත ಗುಣ ටිකෙන්වත් ප්‍රයෝජන ගන්න බැරුව ආසාදනය වෙන එක කිරි කලයක් දෝලා ගොම කඳුලක් දාගත්තා වගේ අවුල් වෙන ගතිය එන්න පටන් ගන්නවා. ඉතින් ඒක පුද්ගලිකව ගන්න එපා. මේ රාගයාගේ සුභ සංඥාවේ හැටි තමයි කොච්චර පවිත්‍ර ජීවිතයක් ගත කරන්නේ. කොච්චර පිසු ජීවිතයක් ගත කරත් ඒක චිත්තක්ෂණයකින් කෙලසන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මේ චිත්තක්ෂණයකින් කෙලසන්න පුළුවන් නම් චිත්තක්ෂණිකේ හදන්න පුළුවන්. සතියෙන් කරන්නේ ඉතර සතිය කියන ඔන්න ඔච්චර ලස්සන ගත කරපු මේ පින්බර ජීවිතේ ඔන්න චිත්තක්ෂණයකින් වෙනසුණා. ඒ වෙනසුනේ ඒ චිත්තක්ෂණේ විතරයි ඊගා චිත්තක්ෂණේ ඔබට හදන්න පුළුවන් කියන එක ඉඩ තියෙන්න නම් සතිය තියෙන. ඉතින් සතිය නැතුව ඊගා චිත්තක්ෂණේ වෙච්ච වැරද්ද ගැන පශ්චාත්තාප වෙනවනම් කියන්නේ අසතිමත් මෝහ බරයි රාග වෙනව ද්වේෂයයි. අනුසයක් වැඩ කරනවා. ඒ සතියෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙතිස් කුණපේ නැත්තම් කුණප භාවනාව කරනවට වඩා ඉස්සරහට ගිහිල්ලා මේ මේ මෙච්චර පිරිසුදු කරගෙන නීවරණතර වරින්තර සතිය ආනාපානේ නැත්නම් ආස්වාසේ ප්‍රස්වාසේ පැවැත්වුවත් ඊ ගාව චිත්තක්ෂණේ කෙලසෙන්න තියෙනවා කියනක වළක්වන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ සම්පූර්ණම අනිත්‍යයි ඉතින් මගේ දෙයක් කියලා කරගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකට මෙන්න මේ විදිහේ විමසුමක් අතන් කරන දෙන්න පුළුවන් ඒ මොකද්ද අපි ආස්වාස් ප්‍රස්වාසී මේ ආශල් ප්‍රසවාස ඉන්නකොට හඬක් ඇහෙනවයි කියලා හිතමු. හඬක් ඇහෙන. ස්ත්‍රියවකට පුරුෂ හඬක් ඇහෙන. පුරුෂයෙකුට ස්ත්‍රී හඬක් ඇහෙන. ඒ අඬ තමයි රුචි මනාප දන්න ප්‍රිය දෙයක්. ඉතින් අඬ ඇහිච්ච ගමන් ඒ කාලයකට ඇහිච්ච නිසා හෝ අපේක්ෂා කරපු නිසා හෝ ආනාපානෙක ඉන්න බවක් මොකක්වත් මතක නැතුව එක පාරටම අර පරණ මතක දිගේ පරණ සංඥාවල් රාශියකින් තමයි වහයලා ගන්නවා හරියට මී වැද්දෙක් මීයක් කඩන්න ගියාම මී මැස්සෝ ඔළුව වටේ ඉර වෙනවා වගේ. ඊට පස්සේ ඒ මිනිහා පිස්සෙක්. මී වැද්දේ. අර හිතුව භාවනාකාරයෙක් නෙවෙයි. නමුත් ඒ බව දැනගන්න පුළුවන්. මම ආනාපානය කළ යුත්තේ එක්ක මේ වෙලාවේ සිදුවෙන ආශ්වාසය බැලුවේ. නැත්තම් ප්‍රශ්වාසය බැලුවේ. නමුත් ඒ වෙනුවට වෙලා තියෙන රාප සද්දේ නිසා, ඒ පණිවිඩය නිසා, ඒතරතුණු නිසා වහාම අපි අතීත මතකෙට ගිහිල්ලා ඉතින් හිත මී මැස්සෝ එවිසිච්ච මී මේ මේ ඔළුව වටේ කරගෙන මී වැද්දෙක් වාගේ ඉතින් අවුලටපත් වෙච්ච බව දන්නවනම් ඒ දැනගන්න චිත්තක්ෂණය දක්වාම සතිමත් හිත අසතිමත් වීමේ ක්‍රියාවලියක් තියෙනවා. පරාදා. නමුත් ඒ දැනගත්තට පස්සේ මගේ හිත දැන් මේ හඬක් දිගේ ගිහිල්ලා ආසාවක් ඇති වෙන ද්වේෂයක් එන්න පුළුවන්. එනවත් එක්ක මම දැන් ඉන්නේ ද්වේෂයේ නැත්නම් මම ඉන්නේ රාගය කියලා දැනගත්තට පස්සේ ඒ හිත නැවත ආනාපානට එන්න තියෙන පාර වළක්වන්න අර රාගවත් හිතෙන් ආනාපානේ කඩන්ට හැදෙන කඩන එක වළක්වන්න බැරුව වගේ වළක්වන්න කිසිම ධර්මතාවයක් ලෝකේ නැහැ. මෝඩකම පමණයි තියෙන්නේ. එහෙම නැත්නම් රාගය පමණයි තියෙන්නේ. එනිසා Taman ඉන්නේ වගේ අවිසිච්ච දෙයක බව දන්නවනම් දැනගෙන එක්ක ආනාපානට නැවත එන්න පුළුවන් නම් අන්නේ ආපහු එන ගමන බුදු ප්‍රබුද්ධ හිත නික්ලේශී හිත ඒක මොනම යකෙකුටවත් කඩන්න බැරි හිතක් ඉතින් අපි ඒක සමාදන් වෙනවනම් බුදු වුණා වගේ නිවන් දැක්කා වගේ කොච්චර රාග නිසිත වෙන්න උනත් කොච්චර අපි කතා කරන ඇත්තටම රාගය සම්බන්ධයෙන් ද්වේෂ නිසිත උනත් මෝහ නිසිත උනත් ඒ බව දැනගත්තට පස්සේ නැවතත් හිත වත්තම් කරගෙන හෝ ආනාපානට ගන්න පුළුවන්කම තියෙනවා අන්න ඒ පැත්ත පමණක් හිතනද ඇයි මේ ආනාපාන කරද්දී රාග හිතලේ එන්නේ කියන කහන්න එපා මොකද සංසාරේ පුරාවට කරලා තියෙන එක තමයි. ඒක ඇබ්බැහිය. බල්ලෙකුට බල බල්ලෙකුට අසුචි ටිකක් දැක්කට පස්සේ කෑවේ නැත්තම් ඌට නිකන් උණ වගේ කියනවා. අඩු ගන්න කියලා ගඳවත් බල්ලෙන් තොර නැත්තම් ඉසේකක් වක් වෙනවා. ඒක තමයි අපේ හිතේ රාගේ නැති වෙච්චා නිකන් උණ වගේ. ඒක දැකපුවාම පොඩ්ඩක් පොඩ්ඩක් උත්සලා හරි බලන්න ඕනකමක් තියෙනවා. බැලුවට පස්සේ ඉසේකක්ම නැතර වෙනවා. එතකොට දන්නවනම් මේ මම මේ අර ඇද්දලා තියෙන පිසු ඇද්දලා තියෙන කොරාගෙන් කද්වේෂෙන් කියලා දන්න ගතිය. ඒ දැනගත්තට පස්සේ වයලජ්ජලාපව එන ගතිය විතර යෝගාවචරයට අත්තලක් උදව්වක් වෙන ඇත්තේ. ඒක සම්පූර්ණ සජීවී ධමයක් විතර තියෙනවා. ඒක අසුභ භාවනාවේදී 50ක් සාර්ථක වෙයි. නමුත් සත්‍යමත්ව ඉන්න පුරුදු වෙන එක්කනට තේරෙනවා මොන්නම කෙලසිච්ච තත්වයක් වුණත් කෙලසිලා ඉන්න බව දැනගැනීමේ සතියක් අප ළඟ තියෙනවා. ඒ සතියත් එක්කම සතියේ තියෙන සමහරට ඒක අභිධර්මයේ උගන්වන සතිය හැම වෙලාවෙම සෝබනචෛසිකයක් කියලා. එතකොටම බයලජ්ජා උපදිලා ආපහු එන්න අවස්ථාවක් තියෙනවා. නේනවනම් කෑදරකම තමයි. මෝහේ තමයි. නිසා අපි ඒකට පොඩ්ඩක් තට්ටු කරලා බලුවොත් දැන් මම ඉන්නේ තනිකර රාගේ ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ වෙච්ච දෙන්නේ. මේ රාගේ ඉන්න බව දැනගත්තට පස්සේ මට නැවතත් ආස්වාසයට ඉන්න පුළුවන්. ප්‍රසවාසයට ඉන්න පුළුවන්. අන්නේ සංසිද්ධියේදී හිත පිට යන එකත් නැවත ආපහු එන එකත් කොටස් දෙකකට කඩලා බලන එක අපි දේහයක් අරගෙන කොටස් වලට කපලා බලන ගතිය කියන්නේ දේශය කියන මානෙ කොටස් කරලා බලන එක. මෙතන කරන්නේ කාලමානෙ පුංචි කරලා බලන එක. කාලමානෙ පළවෙනි කොටස කෙරෙන්නේ කාලයේ සතිමත් හිත අසතිමත් වෙන එක. රාගෙට, ද්වේෂෙට, මොහෙට. නමුත් අසතිමත් වෙච්ච එක දැනගන්නේ ආපහු සතිමත් වීමෙන් නම් අසතිමත් හිත සතිමත් වීම දක්වා එන එක බුදු හිත. මෙන්න මේ දෙකට කඩාගත්ත ගමන් අපිට chance එකක් හම්බ වෙන අවස්ථාවක් හම්බ වෙනවා. හිත පිට යන්නේ ගැන පශ්චාත්තාප වෙනවා නැත්නම් පිට ගිය හිත ආපහු ගන්න පුළුවන් ගැන සතුට වෙනවද ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ බුද්ධහා ලෝකානුකම්පක. බුදුන්සේ ලෝකානුකම්පාවෙන් කියනවා හිත පිට යන ගැන සමාදම් වෙන්න එපා. ආපහු වෙන එක සමාදම් වෙන්න. සමාදම් වෙච්ච ගමන් යෝගාවචරයක් වෙනවා. සමාදම් වෙච්ච ගමන් පැවිද්දෙක් වෙනවා. Brahmacharya රකින්නෙක් වඩපත් වෙනවා. බුද්ධ ශාවකෙක් වෙනවා. පිට යන එක සමාදම් වෙච්ච ගමන් ඉන්න පරිසරයටවත් ඉන්න නෑ. රැට නිදා ගන්නවත් නෑ. දිගටම හිත දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක පෘ탁ජන ගතිය. බහුයි කිලේසෙහි බොහෝ කෙලෙස් වඩන්නේ නුයි පෘ탁ජන. ඒ කෙලෙස් තුලම තියෙන ආපහු එන්න පුළුවන් ගතිය. සුව වෙන ගතිය දකින්න නම් අසුභ භාවනා කරන්න ඕනේ දුතිස්කුණ පෙර සීමා කරන්නේ නැතුව අසුභ සතිය. අසුභේ පිළිබඳව ඒ කියන්නේ රාගේ පහළ වීමට හේතු වෙච්ච සුභ සංඥාව එනකොටම ඒ බව සතිමත් වීම නරක වැඩක් නෙමෙයි කියන්නේ මම මේ බණ කියන්නේ. මයිලගේ හිතේ රාගය දැන් තියෙනවා කියලා දැනගැනීම නරක දෙයක් නෙවෙයි. එහෙම දැනගත්තේ නැත්නම් අපිට ආපහු එන්න බෑ ආස්වාද ප්‍රසවාස. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයෙන් හිත පිට ගිහිලා අපිට රාගෙක ඉන්නවා කියලා. අන්නේ රාගෙ ඉන්න වෙලාවදී මේක ආස්වාසය නෙවෙයි ප්‍රසවාසය නෙවෙයි හිතවිලක් නෙවෙයි වේදනාවක් නෙවෙයි සද්දෙන් උනේ. මේ සද්ද නිසා මට සුබ සංඥාවක් දැන් ඇති වෙලා තියෙන්නේ කියලා දන්නවනම් ඒ දැනගන්නවත් එක්කම හරියට ඩ්‍රැකියුලාට එළිය වැටෙනවා වගේ. විස බීජයකට සූර්යාලෝක වැටෙනවා වගේ කවදාකවත් විසුමක් නැහැ. හොරෙක් Taman රහස්වත්ව සේවා නිලධාරියෙක්ගේ ඇහැට උකුසලට ලක්ුණා කියලා දැනගත්ත ගමන් ඒ හොදා හොරා එතන හොරකම් කරපු දේවල් නෙවෙයි කලින් හොරකම් කරපු දේවල් තිබ්බත් දාලා දුන්නා. අන්නේ ගතිය බුදුරජාණන් ඉස්සල්ලාම දැක්කා. ඒ නිසා කතා කරලා තියෙනවා මහණී මේ නීවර ධර්ම කපාගත්ත නීවර ධර්ම පිළිවන් දැනගත්ත හිත ඔය අවිද්‍යාව ඔය තණ්හාව කියන මේ ලාමක දේ විතර නෙවෙයි හිමාලය පර්වතය කෙරුවොත් හිමාල පර්වතය දෙපළු කරන්න පුළුවන්. ඒ තරම්ම මේ පින් හිත බලවත්. නමුත් අපි තියෙන තුච්ච ගතියට පාහර ගතියට අපේ තියෙන අසත්පුරුෂ ගතිය අපි නිතරම නඩු කියන්නේ වර්ධනය කරනවා. ඒකෙන් වෙන්නේ අපි මේ අසුබ සංඥාවටයි මේ සුබ නිත්‍ය සංඥාවටයි පොහොර ඒක ඇත්තම තමයි සමහර වෙලාවට අපි ඒව දකින්න ඕනේ. නමුත් හැම වෙලාවෙම දකින්න ඕනේ වැරදෙන හිත අපව එන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අන්න එන්න පුළුවන් තත්ත්වයට ප්‍රධානම සාක්ෂිය මොකද්ද මේ ඉතින් අපි වැරදි වැරදි සතිය පිටවපු නිසා. එනිසා මේ සුභ සංඥාව භාවනා කරන එක අර වාගේ පරියන්කේදී විතරක් කරන එකක් නෙවෙයි. සක්මනේදී විතරක් කරන එකක් නෙවෙයි. එදිනදා වැඩවලදී කරනකොට වැඩි අවධානය දෙන්න තියෙන තමයි වරදිනකොට පරදිනකොට. හැම අවස්ථාවකම අර ආපහු සුව වෙන ඉලපන ගතිය. නියම නියම gedරට නැවත පැමිණෙන ගතිය. නැවත සතිය පිහිටවන ගතිය තියෙනවා නම් පිළියම් කරන්න පුළුවන්. කිසිසේත්ම අපේ මූලික ශක්තියන්ගේ අඩුවක් වෙලා නැහැ. නැවතත් වැටෙන එක වළක්වන්න බෑ. වැටෙන්න වැටෙන්න අපිට හිතා ගන්න පුළුවන් මේ අපි ආපහු තමා විශ්ීම තමන්ට සුව වෙන්න පුළුවන් ගතිය. නික් විනාශටි නොවි පවතිනවා කියන තියෙන ශක්තිය තමයි සුව වෙන වෙලාව. ආපහු නැගිටින වෙලාව. අන්නේ නැගිටිනකොට කාගත උදව්වක් නැතුව නැගිටින්න උත්සාහ කරන්න පුළුවන් නම් ඒක විමුක්තියක් කියලා කියනවා. ස්වාධීනත්වයක් කියලා කියනවා. ඒක නිසා සරුවචනච මතක් කරනවා අර කරුණු පළවෙනි පහ සම්පූර්ණ වුණා නම් එතෙන් පටන් මේ යෝගාවචරයා මේ අසුභය නිතරම වඩන්නේ කියලා කියනවා. මේ රාගයෙන් වැටෙන තියෙන ගතිය. එතකොට තමයි තේරෙනවා කරා පැමිණ හැම සංසිද්ධියක්ම කර්ම අරුණක් වෙනවා. කර්මස්ථානයක් වෙනවා. ඒ වගේ මේ පුද්ගලයාගේ වැඩ ඕනම කෙනෙකුට ආදර්ශයක් වටපත් වෙනවා. කිසිම කෙනෙකුට වැරදිනවා තමයි. නමුත් එයාගේ අවංක චේතනාවක් වෙනවා. හැදෙන්න එහෙම කෙනාට තමයි යෝගාවචරය කියන්නේ. භ්‍රමචාරී ජීවිතයක් ගත කරනවා කියන්නේ. ඒ නිසා අපි දන්න දැනුම වලට මේ ටිකත් එකතු කරන අපි උත්සාහ කරමු. පුළුවන් තරම් අපිට ඇති වෙච්ච අර මූලික தත්වයන් ටික රැකගන්න නිතරම අසුබ සංඥාවේ ගත කරන්න ඕනේ. අසුබ භාවනාවේ සුබ සංඥා ප්‍රහාණේ අපි ලබන සුමානේ බලාපොරොත්තු වෙන්නේ මේක වෙනුවට ආශාව නම් රාගයට ඇති වෙන මේ ප්‍රශ්නේ වගේම ද්වේෂය නිසා ඇති වෙන ප්‍රශ්න වලට මෛත්‍රී භාවනා කරන්නේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේ කියන්නේ ජීවන රටාවට කිට්ටු කරගන්න හැටි ධර්මතා. විශේෂ කිට්ටු කර ගැනීමට මම හිතනවා හොඳ පරිසරයක් ලැබිලා තියෙන අවස්ථාවක් ලැබිලා තියෙන මොකද ඇති වෙන ප්‍රශ්න තියෙනවා. මේ නිසා හැම කෙනාටම තමන් තමන්ගේ ප්‍රශ්න තුලින් නැවතත් මේ මූලික தත්වයන් කරා පැමිණීමේ ශක්තිය, සතිය නැවත පිහිටීමේ ශක්තිය මත සමාදන් වෙලා විමුක්තිය කියන්නේ ඈත තියෙන දෙයක් නෙවෙයි මේ චිත්තක්ෂණයේම දෙයක් බුදුහාමුදුර ළඟ තියෙන එකක් නෙවෙයි මයි ළඟ තියෙන එකක් කියන ශක්තිය ඇති වෙලා දිගින් දිගටම දිගින් දිගටම ජීවත් වෙන්න තටමන වෙනකොට ජීවත් වෙන්න ලැබේවා ඒ වගේම මේ ජීවිතය තුළ මේ දේ මට සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා පහළ වේවා කියන අදහසින් නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිළු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා ඉඳයි අපි සාමාන්‍ය කරන්නේ ධර්ම දේශනා හමාරේ තාදාලව ප්‍රශ්න මොනවාද කියනවා නම් දැන් කිය යුතු කලේ දේවල් තියෙනවා සාකච්ඡා කළා නැත්තම් තේන්න පින්නට පින්කන්නේ ධර්ම දේශනා වාරේ સમાપ્ત කරන්නයි ඉතින් ඒ විදිහට මම පුරුදු විදිහට ආරාධනා කරනවා මේ වතින් කිය යුතු කලේ දේවල් තියෙනවා නම් සාකච්ඡාට ඉදිරිපත් කරන්නයි කියලා නැත්තම් අපි පුරුදු විදිහට સમાપ્ત කරමු. දසවැනි උපක්ෂා ගිය සුමානේ සුබෝදාරාම කරව බණපටිය. නෑ. හේෂාන්ලාගේ දුර කෙරුවා. ගිය 23 වෙනිදා. එනිසා මම හම්බුනොත් කියන්නේ. එච්චරම දුර දිග ගියේ නෑ. ධම්රිවිගේ ප්‍රශ්නය වුණා මං කව දවස ඔය බණ කියවෙනවා. උපේක්ෂා සම්බොජ්ජංගය විවේක නිශ්චිතව වඩන හැටි. ඒකදී මේ දසවැදෑරුම් උපේක්ෂාව සඳහන් කරා. ඒකදී මේ උපේක්ෂාව කියලා කියන්නේ ඉවසන සුළු ගතිය ඉවසන නෙවෙයි මධ්‍යස්ත බව නොසැලෙන සුළු ගතිය අෂ්ටලෝක ධර්මයේ ඒකේ තියෙනවා භ්‍රමචර්ය උපේක්ෂාව සංඛාර උපේක්ෂාව එමෙම් කියලා උපේක්ෂා જાති 10ක්. ඒ 10 දී පෙන්වලා දීලා තිනවා ඒ ඔක්කොම එකින් එකට එකින් එකට දිනු කරන දිනු කරන ගිහිල්ලා සංඛාර උපේක්ෂාව තමයි අන්තිම උසස්ම උපේක්ෂාව. ඒ උපේක්ෂාව පුරුදු කරන්නේ භ්‍රමචර්ය උපේක්ෂාවේ එකින් එකින් එකින් එකින් දිනු කරන්නේ. ඒක නිසා ඒ උපේක්ෂා පිළිබඳ දැනගන්නකොට 10ම දන්නවනම් අපි හැම චිත්තක්ෂණයම මොකක් හරි එකයි. හැම චිත්තක්ෂණයකම ඉන්නේ මොකක් හරි එක. හිතියොත් එතන සාන්තිය තියෙනවා. නැද මාවත තියෙනවා. හැබැයි ඒක අවසාන කෙලවර නෙවෙයි. ඒක ඊගාවදී උපේක්ෂාවට තල්ලු වෙනවා. ගිහිලා ගිහිලා ගිහිලා අන්තිම තමයි මේ සංකාර උපේක්ෂාව මොන දෙයක් අතවක සැලෙන්නේ මේ සංඛාර උපේක්ඛාව වගේ නොසැලෙන ගතියක් කියා පාන්න පුළුවන් කිසිම භාවනාවක් නොකර ඔලොමොට්ටලකමට ඒකට කියනවා අඥාන උපේක්ෂාව ඒක නෙමෙයි බුදුසෙන්නාචි කතා කරන්නේ. බුදුසෙන් කතා කරන්නේ සිද්ධිය මතු වෙලා මතුනට පස්සේ නොසැලී සිටීම. සිත් මතු නොවි මතු වෙන තැනින් පැනලා ගිහිල්ලා උපේක්ෂාව වෙන එකට අඥාන උපේක්ෂාව වෙන නිසා අපකරා කරදර එනවයි කියලා කියන්නේ අපිට එන්නේ නැවත නැවත ප්‍රශ්න පත්‍ර හම්බ වෙනවා. ප්‍රශ්න පත්‍ර හැම එකකින්ම දෙනවා නම් අනිවාර්යයෙන්ම අපි දන්නවා උසස් පෙළට සමත් වෙනවා. භ්‍රමචරියේදී බ්‍රාහමයේ සංඛාරුපේක ආවයි කියලා කියන්නේ ඉන්න ඥාණයෙන් ඊගාව මාර්ග ඥාණයට යන්න නැත්නම් ගෝත්‍ර ඥාණය පහළ වෙන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනවා. ඒ නිසා මේ ඒකෙදි පැයක විතර වගේ අපි සාකච්ඡා කරා මේ විද්‍ය උපේක සමාධි උපේක සංඛාර උපේක ආදි වශයෙන් හරි ලස්සන ඇත්ත ලොකු ගැඹුරක් තියෙනවා. ලොකු ගැඹුරක් තියෙනවා අනිත් එක <clears throat> උපේක්ඛා භාවනා Brahmacharya උපේක්ෂාව කතා කරනකොට අපේ කේමනන්ද ස්වාමීන් වහන්සේ ලිව්වා එහෙත් ඇතිය පොත සමසතලිස් කර්මස්ථාන ප්‍රදීපේ කියලා පොත. සංස්ථාවට ලිව්වේ නිස්සාරණවනේ. පස්සේ ඒක <clears throat> බැඳලා ලොකුසාන්තර පූජා කරා. ඒකේ ලිව්වේ ඇත්තටම අපවත් වෙච්ච අපේ කේමනන්ද ස්වාමීන් ඒකේ හරීම ලස්සනට මෙත්ත කරුණා මුද්‍ර උපේ සඳහන් කරලා උපේක්ෂා Brahmacharya උපේක්ෂාව හරිය ලස්සනට විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ මුතු ඇත්තටම ඒකට ලොකු ස්වාමීන් වහන්සේ භ්‍රමචර්ය උපේක්ෂා විස්තර කරාට සංඛාර උපේක්ෂා විස්තර වෙනවා හිතන. මොකද ස්වාමීන් වහන්සේ කියන්නේ නිතරම විපස්සනාට දෙන ගතියනේ. ඉතින් ඒ නිසා මේ උපේක්ෂා කියන වචනේ අරගෙන හොඳ විස්තරයක් කරන එක ලොකු පොතක්. ඒක අරගෙන හැබැයි ඒක කියවනකොට නම් මෙත්ත කරුණා මුදිතා ක්‍රමයට යන්න. ගිහිල්ලා උපේක්ෂාව කියවනකොට ලස්සන පෙන්ලා දෙනවා. මේ ඒ පාඩම දන්නේ නැති නිසා තමයි අපි මේ ගැටුම් ඇති කරගන්නේ. ගැටුම් කියන්නේ අපිට ඇවිල්ලා හැප්පෙන්නේ නැත්නම් අපි හැප්පෙන්නේ. උපේක්ෂාවේදී ඒකෙදී පෙන්නනවා මේ දුක්ඛ කියන වචනේදී මේ ක ක කියලා කියන්නේ කරත්තරෝදේ අක්ෂය අලවංගුව ගිහිලා හිලේ හිලයට හිර වෙලා තියෙන වෙලාව. ඉතින් කරත්තේ ඇදෙනකොට පුදුම කැපිල්ලක් මෙතන කැපෙනවා. අලවංගුවේ බර සම්පූර්ණයෙන් ඇක්සල් එකේ බර හබ් එකට වැටිලා අදින ගානේ බර වෙන ගානේ රෝදෙට එන්නේ පුදුම වෙහසක්. කරත්තේ අදිනකොට මේක තමයි දුක කියන්නේ. ගමන කියන්නේ තනිකර කැපිල්ල. ඒක නිසා ඒ දුක කියලා කියන්නේ දුකසේ දරා සිටීමක් විතරයි. මුළු ජීවිතේම තියෙන උච්චරයි. ඒකයි අය මොනවාක්වත් ගන්න දෙයක් නෑ. ඒකයි. එද අපි ආවේ ඒකනේ මේකට. එතකොට තන්නේ මේ දුක අවබෝධ කරනවා කියලා කියන්නේ කරත්තරෝදෙන් ඇක්සල් එක අයින් කරන එක නෙවෙයි. ඇක්සල් එකම තියාන මේක ඇවිදින තාක්කල් වෙයාරන්ට් එක. කැපෙනවා, ජරජර ගන්නවා, රත් වෙනවා මෙච්චරමයි. ඉතින් ඒක නැති කරගන්නයි අපි මේ විවිධාකාර විනෝදාංශ කරමින් ඉන්නවා. සමහරවිට අපි ඒක අමතක කරුවට හැම වෙලාවෙම තියෙනවා. අන්න ඒක නැති කරන්න බෑවට උපේක්ෂාව ඒක හතුරයි හිතන හොඳට පේනවා. හතුර ලුණු මිරිසල්ලා දෙනවනේ. එතකොට අපි හතුරට තරහ වෙනවා. ඒකනේ ඌටයි ස්තුති වන්දන තියෙන අනිකොල්ල මේක ටිකක් ෂේප් කරනවා මේ මේ මේ කහට මේ තිත්ත කසාය බොනකොට මේ කහට කැපෙන්න කියලා පුවක් කැල්ල දෙනවා පුවක් කැලි මුක්තනේ ගෙලින්ම කසාය බොන්න ඒක දෙන්නේ හතුර තමයි වරදින වෙලාවට අන්න ඒ වෙලාවේ තියෙන මේ දුක නැති කරන්න හදන එක නෙමෙයි අපි කරන්නේ දැන් දුක අවබෝධ කරන්න ඒකෙන් දුකේ අඩුවක් වෙන්නේ නැහැ. දුක පිළිබඳ උපේක්ෂාවක් වෙන එක විතරයි වෙන්නේ. ඉතින් උපේක්ෂාව එතකොට නෝන්ජල්කමක් හේතුන එන ඕන කෙනෙකුට ඕන ඔලුවට කක්ක කරන්න කියලා කරබන ඉන්න එකද කරන්න කියලා පුළුවන් නම් කරපන්. මේ බලන්න මේ මේ මේ ජාතක කතාවල මොකද්ද බෝසත්ණන්ස පුතු කරලා තියෙන්නේ? ඕන දෙයක් කරන්න ඇරලා කොයි දෙයක් කරුවත් අපි සටන වෙනතොට කර්මේ සකර්ම ඵලේ ක්‍රියාත්මක වෙනවා. ලැජ්ජාව. ඒක ලස්සනට පෙන්නනවා ඒ ලොකු සංසිකේ මේ කම්මස්ස කොමි කම්මදායදෝ කම්මයෝනි කම්මපටි ප්‍රතිරත්නෝ කියන එක තමයි භ්‍රමචර්ය උපේක්ෂාදී මේ මතුරන්නේ. කර්මණට අරමුණට ගන්න. ඉතින් ඒක ගන්න නම් මේ වෙන දේවල් ඒ තාල නොකිසිම හැඩයක් කරන්න එපා. ඔය තාලෙ මේ යnderින්න බලහන් ඉන්න පුළුවන්ද ඇස් නැති කෙනෙක් වාගේ, කන් නැති කෙනෙක් වාගේ, මෝඩෙක් වාගේ ඥානෙ නැති කෙනෙක් වගේ මලමිණියක් වගේ බලන්න පුළුවන් නම් ඇත්තටම අපි දැන් නෑ නෙවෙයි. අපි දැන් සෑහෙන තුරට බලන. ඒක තැනට ගියාට පස්සේ අපේ මලපයි. ඒක තැන ගියාට දැන් නම් බෑ මූට මොකක් හරි උගන්වන්න ඕන කියලා. එතෙන් ගිය වෙලාවට කරපු දේ තේරම ඉවරයි. ආය අර ඔක්කොම අපි ඇඟට වැටෙනවා. අතේ ලැජ්ජාවකුත් එනවා. යකෝ මෙච්චර ඉවසලා මේ ටික බැරි වුණා නේ. හැබැයි මේ මිනිහා හැබැයි ඒ කියන්නේ දිනුනේ. මේ මිනිහා ඉන්නේ ප්‍රති දැන් වැඩ පිළිවෙලක. අනිත් දවසේ දවසේ කියනවා උඹ කොච්චර දෙන්න පුළුවන්වද දීපන් මම උත්සාහ කරන මේ සිද්ධි ඉවරනකම කරපන්නේ. මොන්නම ක්‍රමයකටවත් අර රැළෙනකොට රැළේ ගිලිලා නැතර වෙනවා වගේ කිරුවට පස්සේ සේන පටන් ගන්නවා සිද්ධිය යnderලා පස්සේ බැලුවොත් පුතුම ජයග්‍රහණය. ඈ? ආහ්. හරි වටිනවා ඉතින් මේ භාවනා කරනකොට නිින්දක් නැති එක අනිවාර්යයි. තියෙනවා. නොකියන ලද වචනේ දිනන ලද යුද්ධයක් හා සමානයි. කිව්වට පස්සේ කරන්න බෑනේ ආය අලුත් 10 10ක් දාලා අදින්න බෑ. ඒ නිසා ඉවසගෙන කාගෙන ඉන්නවට බෙම්බිදා රජුරෝ සරව ටික කිල්ලා වගේ මොනව කරන්නද දැන් කට ඇරියොත් පොඩි එකක් අඬනවා. එනිසා ගිල්ලගෙන දුකසේ දරා සිටීම දුක්ඛ කියන වචනේ පෙන්ලා දීලා තියෙන දුකසේ දරා සිටීම ඒකට අපි උපේක්ෂාව කියලා නිකන් මේ බාම් එකක් ගන්නවා. වෙන කරන්න දෙයක් නැත. බුදුහාමරට කරන්න බෑ මේක. අම්මට කරන්න බෑ. තාත්තට මොනම අග්‍රවංශකාරයෙකුට කරන්න බෑ. ওই කොච්චර කරුවත් හෙට තව එකක්. ඒ නිසා හොඳම වෙලේ තමයි රාත්තල් ගාන ගන්න තෝ කාගෙන නිකයි. කාණ්ඩ පටන් ගන්නතර පස්සේ මිනිස්සු වඳින්න පටන් ගන්නවා. වේදනාවේ සංඥාවේ සංස්කාරවල විඥානේ රූපේ හැමත රූපවල පට ව්‍යාපෘතේජෝ බලන බල්ලා ගිහලා අන්තිමට ඉතුරු වෙන්නේ ආකාශ ධාතුව. ආකාශෙදි මොකක්ද? වේදනාදී සැප දුක දෙවල ඉවර වෙන අදුක්කම සුඛ වේදනාව. ගන්න දෙයක් නෑ. සංඥාවේදී අසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූති සංඤී ඒවං සමේතස විභූති රූපං. සංඥාවක් එනවා ඒක මැරිලත් නෑ. නිින්ද ගිහිල්ලත් නෑ. ක්ලාන්ත වෙලත් නෑ. හැබැයි කියා ගන්න බැරි සංඥාවක් එනවා. ඒක තමයි සංඥාවේ නිදෙන දැන. ඊළඟ සංස්කාරයක් එනවා වෙන ඕන තුතු දෙයක් වෙච්චාම මම ගල්බමින් කරු හේ බලන්න. සංස්කාර කරන්නේ. කාය සංස්කාර කරන්නේ, වචී සංස්කාර කරන්නේ, මනෝ සංස්කාර කරන්නේ. නිකම් මට නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. කම්මස රෝමි කම්ම දායදෝ කම්ම යෝනි කර්මාණු රූප සිද්ධයක් සිද්ධ වේවා. ඒකට ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා සිද්ධ වෙනවනේ. මොකද සංස්කාර વિશે මම නෑ අවසන් වෙන දෙයක්. ලොකු සංසලියල තියෙන්නේ චෝදකයක වශයෙන් කිසිම විදිහට රාජාධිකරණයට යන්නේ. සංඝාධිකරණයට කමන්නේ නැහැ. රාජාධිකරණයට කාට චෝදනා කරන්නද? අපේ කර්මානුරූපව අපි කරා එනකොට අපි කාට චෝදනා චෝදනා කරුවොත් වෙන ওই ප්‍රශ්නේ හෙටත් එන. සංසාරේ දින කයින් ඕම නේ. අපිට ඇති වෙන්න දෙන්න දින gediy පිටින්ම දීපා ඉවරනේ අඩු ගානේ ඒ මනුස්සයා සතුටු වෙයි. කර්මෙත් ගෙවෙයි. කෙලස් කරගත්තෙත් නැහැ කියලා සංස්කාර කරන්නේ නැතු වෙනවා. විඥාන නිරෝධය කියලා කියන්නේ අනිදසන නිදානය. අනිදසන විඥානය. ඒ විඥානය නිකන් දියකඩක් වගේ පිළිඹුවක් වෙන්න. හැම වෙලාවෙම හොඳ නරක හරි වැරදි පිළිඹු කරනවා. පිළිඹිඹු කරන ගතිය නැති වෙච්ච දිය කඩක් කරගන්නවා හිත. නිදර්ශන පෙන්වන්නේ නැහැ ඒක. කිසිම දෙයක් වැලියු ජජ්මන්ට් නැමෙනිලක් නැහැ. ඉන්නවා තමයි. රූකඩේ තියෙනවා තමයි නෑ නැතුවා වාගේ. ඒ නිසා උපේක්ෂාව ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පස් ආකාරයෙන්ම පෙන්වනවා. අපි අද ඉන්නේ ඇත්තටම 150ක් 60ක් ඉක්මවලා. අර ඉතුරු ටික මට මගේ ආත්මයේ තියෙනකම් මම ආරච්චල ඉන්නකම් ඕව මේක වෙන්න දෙන්න බෑ කියලා කොතනද ලූසනවා මමයි. චක්කයි හිට උස්සනකොටම අනික් මිනිහට පේනවා හරි ඌ ඇඳා. ඊට පස්සේ ඌ කොට ගන්න බෑ. ඊට පස්සේ මේ මනුස්සයා ඒකට උත්සාහ කරනවා. ඒත් ඒ වෙලාවේදී කියලා තියෙනවා මට එහෙම දෙයක් වුණත් කමන්නේ මට මතක් කරන්න. මට මෙතෙන්ට නිකන් ඉවසල නැත්නම් අපිට මෙහෙම සමාජයක් පවත්වන්න බෑ. ඊට 50 60 පැනලා තියෙනවා. තනක් ගියාට පස්සේ මලපයි. මල පන්නන පස්සේ ආයේ නෑ අම්මා මොකේ. ඊට පස්සේ අර ගිහි ගති, කඩාන පයින් ගති වලින් ඉතින් අර මෙතෙක් විඳපු සේරම නරක ටික ආයෙ මල්ලේ දාගන්න. එතකොට හතුරට ලොකු chance එකක් හම්බ වෙනවා. මේ පේනවනේ චපල ගති. උසාවියට ගිහලා කියනවා බලන්න මෙයා මෙතනදි මෙහෙම කරුවා කියලා. ඇත්තට බලනකොට ඉතින් එහාට පෙති නැහැ. ඒ පණිසාංශ කියන්නේ බුරුමේදී ඒකෙදි හොඳට බලන්න මේ කර්මයේ 100%ක්ම ගෙවෙන්න නම් අලුතෙන් කර්ම රැස් කරන්න එපා. එච්චරයි යෝගාවචරය කියන්නේ. අලුතෙන් කර්ම රැස් කරන්න බෑ. රැස් කරනවයි කියලා කියන්නේ මෙතනින් මෙතනින් එහාට දෙන්න බෑ කියලා අල්ලන. ඊට පස්සේ අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒක අරක ඉවරත් නෑනේ. ඇත්තට මේකට විඳින්න දෙනවාද ඉවරයි. නැත්නම් තකතිරුකම කල්ලා. අතර දැම්මට පස්සේ අපිට තියෙන්නේ ලෝකේ හිතන්නේ අපි නෝන්ජල් වෙනවා. අපි නිකන් මෙහෙම වෙන්න දෙන්න බෑ. ආරච්චල ඉස්සරහා මෙහෙම වෙන්න දෙන්න බෑ කියන ගතිය. ඒක සක්කාය දිට්ඨිය කියලා හිතාගන්න. මේක මොකද්ද? මම ආයනේ. තමයි මේක තමයි ආත්මය කරගන්නේ. අපි එන්නේ ඉස්සෙල්ලත් ඔය වගේ අසාධාරණ කල්ලෝකේ තිබුණා. අපි අස්පනා අපිට සිදු වෙනවා. අපි නිවන් දැක්කත් මැරිලා ගියත් ලෝකේ ඕක කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඌව සුද්ධ කරවට අපිට පුළුවන් ද මේ ගමන යන්නේ. මේ නිසා කියන්න තියෙන්නේ හරි. පරම ගුණ කරත්තේ දෙකම මුල ගන්සබා බිස්නස් දැන් කරන්නේ. අපේ වැඩ බලාගන්න. රාගයේ සම්බන්ධ ඒකට ඒ වගේ අවස්ථාවට ආපු හේතුව ඒ ඒ කියන්නේ අපි තකතිරු මනසට ඉඩ දෙනවා කියන හේතුව හේතුව තමයි. අ හේතුව මොකුත් නෑ. දැන් රාගේ තියෙන එච්චරයි. ඊට පස්සේ ආයක හේතු කරනු හොයන්න යනවා කියන එක රාගෙමයි තියෙන කියලා නැවත නැවත බලනකොට ඉබේ සිදු වෙන දෙයක්. තර්ක මනස දාපු ගම රාගේ වගේම අවිද්‍යාව මතුවේ. පස්සක් ඔක්කොම දන්න බරණ පරණ මේ මේ කුණු කන්දල් දැනුම. වෙන්න ඕන දේ වෙයි. අපිට දැන් තියෙන්නේ ආස්වාසය නෙමෙයි ප්‍රස්වාසය නෙමෙයි හිතවිල්ලක නෙමෙයි වේදනාවක් නෙමෙයි සාත් දෙකයි. මට තියෙන නිසා රාගය. එච්චරයි දැනගන්න. එතන නතර කරන්න පුළුවන් නම් ඒක ලොකුම ලොකු ජයක් කරනවා. ඒක හේතු ගත්තට පස්සේ හේතු ගත්තට ගත්තට අපිට අපිට රාගය කියන එක තමයි අන්තිම බුදුහාමුදුරුවෝ පවා මුස්ලිම් කෙනෙක් ඉස්සරහට ගලා තියෙනවා කරනවා දේ කියලා. ඒතකොට එතෙන්දී ආරම්භය ඇක්ෂන් එකක් ගත්තොත් මේ දේවල් මුදුපත් කරලා මේකෙන් සමානිත මේ රූපය රූපය මේ මාව විනාශ කරන්න හදනවා කියන එතකොට ඒ රූපයක් හදලා මමෙක් හැදිලා ආත්ම සංඥාවක් ඇති කරගෙන අතනත් හදාන අපි ඒ ආත්ම සංඥාවට ඉඩ දීලා ඉවරයි. එනිසා දැන් තියෙන්නේ මට රාගය. ඉඩ දී එතකොට ඔය විග්‍රහය යන්නේම ආත්ම සංඥාවට. සක්කාය දිට්ඨිය තුල. අපිට කරන්න තියෙන්නේ මම දැන් ඉන්නේ රාගෙක. එච්චර ඒ මට්ටමේ නතර කරන්න පුළුවන්. එතන ක්ලච් කරන්න එපා, බ්‍රේක් කරන්න. ක්ලච් කරන්න එපා. එතන බ්‍රේක් එතන thin slicing of time කියලා කියන්නේ කාලේ දුවන්නේ එකින් එකට එකින් හැදෙන විදිහට මෙතනින් කපලා එතන ඊගාව චිත්තක්ෂණ ඕන දෙයක් වෙච්චාවයි. ධාතු මනසිකාරට පළච්චාවයි, රාගෙට පළච්චාවයි, ආනාපානට පළච්චාව මොකක් කරේ ගමන්නේ. මෙතන මට බ්‍රේක් කරන්න පුළුවන්. පුළුවන්. පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මනුස්සයට විතරයි ඔක පුළුවන්. තිරිසනෙකුට බෑ, දෙවියෙකුට බෑ, බ්‍රහ්මයෙකුට බෑ, මිත්‍යා දෘෂ්ටියෙකුට බෑ. ඒගොල්ලෝ හිතන දෙයයන් ආචෝතන ඉන්නවා කියලා. බුදුහාමුදුරුවෝ කියන කිසි එකෙක් නෑ. ඔය ඕන වෙලාවක පාරට ලුණු ගෙඩියක් චක්කාල කපුවා වගේ එතනින් කපලා. ආවල් මාරයා ආවා මට කිව්වා. ඒ එතන හොඳ දැන් රාගේ තියෙනවා. ඒතකොට රාගෙට ඉන්න බෑ. ඒකට ඒක පාට ආපහු යන්න වෙන්නේ එක්ක මූල කර්මත්තාන. එහෙම නැත්නම් මේ සතිය දිගට පවතිමින රාගයේ තියෙනකොට මම නලියන හැටි, වෙස් ගන්න හැටි, මට වෙස් පෙරලෙන හැටි. බලානේ හිටියාම ඉතින් රාගේ ඊයාපෙකින් අපිට රාග අඳුරන්න බෑනේ. හරි පශ්චාත්තාපයක්. ඒ කියන්නේ හෙන ගහච්ච සෝම් පිටිනයක් වගේ හිතනවා මම කියන්නේ පිටකොන්දක් නැති මිනිහෙක් නේ. ගල් ගැටවිල්ලෙක් වගේනේ. දැන් හෙටත් මේ කවද්ද මම මොකද කරන්නේ? දැන් මේ සුදු සිවුරක් අඳගෙන අනම්මනම් කරගෙන හිටියට අපි ඉන්නේ පෝරකයක් උඩනේ. ලෑල් ඇද්දොත් මොකද වෙන්නේ? බිම් බෝම්බයක් උඩ ඉන්නේ. ඒක ට්‍රික් ඔෆ් කරුවොත් මොකද වෙන්නේ? ඒ උටීදී අපි මේ ලෝකෙ මේ අයිතිවාසිකම් කතා කරන්න හදන්නේ කියලා නිකන් නිකන් ඒකේ බංකොලොත් භාවයක් තේරෙන්න ගන්න. ඒ හිස් භාවයක් තේරෙන්න පටන් ගන්නවා. ඒ ශූන්‍යතාවයක්. ඒ ආත්ම ශූන්‍යත ඒක තුච්ඡතෝ රිත්තතෝ පරතෝ කියලා බලන්න. මේක තුච්චයි, මේක රිත්තයි, මේක අනාත්මයි, මේක අනුන්ගේ මඟුලක්, උණු කන්දලයක්. මට අයිති දෙයක් නෙවෙයි මට මේක විනිශ්චය කරන්න ඔක්කත් අයිතියක් නැහැ. ඒක ඩිස්ක්ලේම් කරන්න කියලා කියනවා. ඩිස්ක්ලේම්. කට් ඔෆ් කරලා කිව්වද හෙටත් කරනවා කියලා ගානනවා කියලා. හෙටත් එනකොට මෙතනින්ම නතර කරන්න හදන එක තමයි අපේ ඊගා මොටිවේෂන්. එතකොට ඔතෙන්ටත් ඉස්සෙල්ලා නතර කරන්න පුළුවන් chance එකක් හම්බෙනවා හෙට. ආ එනකොට ඊට 98 දී නෙමෙයි 97 දී දකට. 96 ඒතර පස්සට පස්සට එනවනේ ඇක්සලරේට් කරන්න එපා. එමෙ හිමීට හිමීට පස්සෙන් පස්සට එනකොට පේන්න පටන් ගන්නවා. ඒ අර දෙපාරදීම ওই අරුණ මහත්තයා දැවිලා කිව්වේ එයා දන්න සාත්‍රය හැටියට. කරාටි වල හරි කමන්නේ පහරක් දෙන්න හදනකොට පහර එන්න එන්න එන්න Java කැවෙන නිසා මුලදිම නතර කෙරුවොත් පිටතනකට යොමු කරන්න පුළුවන්. බල කැවුනට පස්සේ මොනයක් අගිරුවත් නතර කරන්න. එක්ක මෙයාට හානිනවා එක්ක යාට හානිනවා. පහර කියන්නේ නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාව කඩන්න නම් මේ උණුවේ කෙවි දැවෙද්දි පිච්චෙද්දිම බලානිදී මේ හැකියාවක් මට දෙන එක තමයි යෝගාවචරය කියන්නේ. එතන තපස කියන්නේ. ඒක තමයි Brahmacharya කියන්නේ. ඕක ඔලොමලෝ විසඳන්න හදනවා කියලා කියන්නේ අපි ආයතර ආත්ම සංඥාට ඉදදී. අර යා මෙයා හරි වැරදි දිගට. ඕන අයකට කියන ප්‍රශ්නයක් නැහැ. ඒක සාධාරණ විච ගන්න ලෝකේ. නමුත් අපි තුලින්ම නඩුව නතර කරගන්න පුළුවන්. ක්ලච් එක බ්‍රේක් එක අඳුරනවා. ක්ලච් එක බ්‍රේක් අඳුරනවා. හැම වාහනයකටම ක්ලච් එකක් තියෙනවා බ්‍රේක් එකක් තියෙනවා.